තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විරාගානුපස්සී අස්ස චිත්තාමි ති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ඒ ආනාපාන සති සූත්‍රයේ අවසාන පර්වයේ නැත්නම් ධර්මානුපස්සනා ධම්මානුපස්සනා පර්වයට අයිති ඒ විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති කියන පදේ ඉදිරිපත් කරගෙනයි හැකිතාක් දුරට ඒකට අදාළ ධර්ම කොටාස ධර්ම දේශනාවකට නම් වගත්තා. ඒකෙදි අවසාන කොටසට එනකොට අපි ඒ ධර්මයේ විකාශනය වෙලා යන ආකාරයට මේ විරාගය නිසා ඒ දකින අහන ආදී ඒ ගැටෙන සෑම තැනකදීම මතුවෙන රාගයේ නැති බව විරංජනේ වෙච්ච බව නිසා ඒකේනා ඒ භාවනා කරන යෝගාවචරයා ඒ දේවල් හැපීම නිසා දේවල් බුද්ධි විඳීම නිසා ඉන්දිය ධර්මත් එක්ක සම්බන්ධ වීම නිසා ඒ ඇති වෙන්න පුළුවන් රාගය වෙනුවට ඒක පිළිබඳ හොඳ අවබෝධයෙන් යුක්තව විරාගයට බර වූ විරංජනයට බර වූ ඒ ගැටීම් වලින් එහෙම නැත්නම් ඇලීම් වලින් තොර වූ නිවන දිහාවට යම් විදිහකට නැඹුරුවක් තල්ලු වීමක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් අර ගිරිමානන්ද සූත්‍රය වගේ තැන්වල විරාගය පිළිබඳව විරාග සංඥාව ගැන සඳහන් කරනකොට මුලින්දලාම සිහිපත් කරවල දෙන්න සරුවචනන්ත උනන්දු වෙලා තියෙනවා. ඒක තියෙන්නේ ඉද බික්ක වේබික්කු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉතිපටි සංචික්කති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන අර ඉදිනදා ජීවිතයේදී අපිට හම් වෙන මේ විවිධ කංකටොළු දුක් මැද භාවනා ජීවිතයේ විපස්සනා කොටස දක්වාම අප්‍රතිහතව ඉදිරියට කෙනාට තේරෙනවා මේකේ කෙලවරක් තියෙන්න වෙනවා ඒ කෙලවර පිටිපන්ව යම්ම අදහසක් යම්ම ප්‍රණීතියක් යම්ම බලාපොරොත්තුවක් ඇතුව කටයුතු කළොත් අපිට මේ විඳින විඳමනේ කෙලවරක් දැක ගන්න පුළුවන් කියලා නිතර හම් වෙන මේ දාහයේ නිතර හම් වෙන මේ පිළීමේ අනික් පැත්ත නිතර කල්පනා කරන්න වෙනවා බුදුහාමුදුරුවෝ ගැන හිතලා උන්වහන්සේගේ පණිවිඩය ගැන හිතලා සංඝයා ගැන හිතලා ආන්නේ විදිහට මේ ශාන්ත වූ ප්‍රණීත වූ සියලු ඒතං සන්තං මේ ශාන්තය ඒතං පණීතං මේ ප්‍රණීතය සබ්බ සංඛාර සමතෝ මේ සියලුම සංස්කාරයන්ගෙන් සමතයක් කෙලවරක් නිමීමක් සබ්බූපදී පටිනිස්සග්ගෝ අපේ ඇති මේ සියලු උපදීන් අතහැර දැමීමක් සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හකයෝ තණ්හා වේක්ෂය වීමක් විරාගෝ නිරෝධෝ නිබ්බාන. රංජනයක් නොකරන විරංජනය වෙන නිරුද්ධ වෙන ඒ නිවනක් මේ දුක තියෙනවා නම් අනිවාර්යයෙන්ම දුකේ නිවනක් තියෙනවා කියන එක. මේක නිකන් තර්කයට වගේ බුදුහාමුදුරුවෝ කියන මේක නිතරම සීපත් කර කර ඉන්නේ කියලා. මේ අනුව පේනවා මේ විරාගානුපස්සනාව වැටෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ මේ දුක්ඛ නැත්තම් දුක්ඛානුපස්සනාවට අයිති කොටස. ඉතින් ඒක නිසා මට හිතුණාද සාමාන්‍ය බහුසුත භාවය සඳහා පොදු මාතෘකාවක් වශයෙන් මේ දුක්ඛානුපස්සනාව කියන එක පිළිබඳව සාකච්ඡාවට ලක් කරගොත් හොඳයි කිය. අපි අර කලිමුත් මතක් කරගත්ත නැත්නම් ඊ පෙරේදත් මතක් කරගත්ත විදිහට මේ එක එකක් අනුපස්සන ඔක්කොම එකතු කරලා 18ක් වූ අනුපස්සනා අපේ තේරවාද සාසනයේ බොහොම ප්‍රසිද්ධයි අට්ඨාරස විපස්සනා කියලා විපස්සනා ක්‍රම 18ක් කතා කරනවා. ඉස්ලාම් පෙන්වන්නේ අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා කියලා බොහෝ දෙනා දන්න මේ ත්‍රිලක්ෂණ. ඒක තේරෙන්නේ නැති අත්තන තමයි සත්තානුපස්සනා විදිහට ඒකම ભેද වලට කඩලා පෙන්නන. ඊට පස්සේ රසානුපස්සනා, තේරසානුපස්සනා, අට්ඨාරසානුපස්සනා වශයෙන් ඒකම තමයි කඩ කඩා පෙන්නන. ඒ නිසා මූලික දැනීම සඳහා මේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනාව අවබෝධ කරගන්න තිබීම අහලත් බීම හොඳයි. අනිච්චානුපස්සනා නම් මේ ආනාපාන සති සූත්‍රයේ කෙලින්ම සඳහන් වෙනවා ධම්මානුපස්සනා මුලින්ම කියන්නේ අනිච්චානුපස්සී අස්සසීසාමීති සික්කති අනිච්චානුපස්සී පස්සසීසාමීති සික්කති කියලා ආස්වාස් කරන වාරයක් පාස ප්‍රස්වාස කරන වාරයක් පාස ඒ ආස්වාසයේ තුල ඇත්තා වූ අනිත්‍ය ස්වභාවය විපරිණාම ස්වභාවය ඇතිව නැති යන ස්වභාවය දක්නා සුළුව දැනගන්නා සුළුව ආනාපාන කිරීම. අද අපි ඉදිරිපත් කරගන්න හදන්නේ මේ විරාගානුපස්සනාවේ දෙවනල්ලක් විදියට මේ දුක්ඛානුපස්සනාව ආස්වාද ප්‍රස්වාසයේ අනිකුත් ඕනෙම සංස්කාරවලත් තියෙන දුක පිළිබඳව දැනගන්න. එහෙම හිතන්න හේතුව මොකද? නිචාතුරාරි සත්‍ය ඉස්සරහින්ම කියලා තියෙන්නේ දුක්ඛ සත්‍ය. අනිකුත් බොහෝ ආගම් වල ඒ ආගම පැතිරවීමේ අදහසින් හෝ නැත්නම් යථාබෝධයක් නැතිකම නිසා හෝ හොඳ දේවල්, වැඩි සිත් ගන්නාසුළු දේවල්, හුඟක් අලවින දේවල් තමයි ඉස්සරහින් කියලා තියෙන්නේ. ඒක නිසා ආගමික ගැඹුරු අදහස් නැති ඇත්තොත් ඒ හොඳ සුඛ භාවය නිසා ඒ ආගම් වලට ඇදලා ගියාට ඒකේ නිෂ්ඨාවක් නැටම අපේ ශාසනයේ මේ සාන්ත වූ සුන්දර වූ නිවනක් ගැන කතා කරාට ඉස්සරහින්ම එනකොටම විලන්දැන්නීමක් වශයෙන් පේන තියෙන්නේ දුක්ඛ සත්‍ය. ඒක නිසා එසේ මෙසේ කෙනෙකුට මේකට ඇතුල් වෙන්න හිත දෙන්නේ. ඒත් ඇත්තටම ජීවිතයේ යම් ප්‍රමාණයක මේරිච්ච ගතියක් එහෙම නැත්නම් අත නාරින්ද අත ඇරින්න බැරි විදිහ දුකක් අස්පනා අපිට පේන්න ඕනේ මේ වගේ ධර්මයකට මේ වගේ ශාසනයකට උරදීලායිදී කටයුතු කරා. ඒක නිසා බටේට කෙනෙක් කරපු ප්‍රකාශයක් මට කියවන්න හම්බුණා. ඒකට කියලා කියනවා මේ ආගමික මධ්‍යස්ථාන බටහිර ලෝකේ ඉන්න මුදල් හොඳට තියෙන ඇත්තන්ගේ විවේකාගාර බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අර නිවාඩු නිකේතන වෙනුවට භාවනා මධ්‍යස්ථාන තෝරා ගන්නවා. ඇවිල්ලා බොහෝ කාලයක් ඒකේ ඉඳලා යනවා. ඉතින් ආවට පස්සේ ওই අනෙකුත් ආගම් වල තියෙන මේ විවිධාකාර ක්‍රම ඉතින් නිකන් ඉන්නවට නිකන් මේ විනෝදාංශයක් පුරුදු කරනවා වගේ කරගෙන කරගෙන යනවා. අන්තිමට ඒ ඇත්තෝ ඒ ස්ථාන වලට පිළිලයක් වෙලා මොකද ඒ ඇත්තෝ එන්නේම අර කාම හැඟීමකින් නැත්නම් වෙන මොනවාරි මේ විලෝපන අදහසකින් ටික කාලෙකින් ඒ ඇත්තන්ගේ අර පහත් හැඟීම් මතුවෙච්චාම ඒ ස්ථානෙට නොගැලපෙන සිද්ධි සිද්ධ වෙන්න පටන් ගන්නවා. නමුත් එවැනි ඇත්තන්ගේ මේ තේරවාද භාවනා මධ්‍යස්ථානට එන්න තියෙන ඊට අඩුයි මොකද මතු පිට පේන්නම තියෙන දුකම. කිසිම මේ භාවනා මධ්‍යස්ථාන වල අර වගේ තැන් වල වගේ විශාල සුඛෝපභෝගී පහසුකම් මොනවත් නැහැ. සාමාන්‍යයෙන් යපෙන්ට ඕන විදිහට ඒ මේ චීවර පින්ඩ පාත දේනාතන කරසලා දෙනවා. මිස මේ විශාල සුඛෝපභෝගී යත්තන්ට ආකර්ෂණ ශක්ති නැහැ. ආකර්ෂණය කෙරුවොත් වෙන්නේ මොකද්ද? ආන් මේ වගේ විකෘති කාම අදහස් ඇතියත් මේකට වැටුණාන් පස්සේ ටික කාලෙකින් ඒ ස්ථානයේ ගෞරවයක් කීර්තිනාමයක් කෙලසිලා අර මිනිස්සුන්ගේ සල්ලි වලට මේකේ තේරම ප්‍රතිපත්තියක්. ඒක නිසා මේ තේරවාද වැඩ පිළිවෙලේ ඒ වගේ යත්තන්ට මේ මුණත වටිනාකමක් ආපු ගමම සිත් ගන්න අතුළු ගැටයක් නැති වෙන්නේ ඉඳ තියෙනවා. ඒක නිසා උගුරු දෙනෙක් අහනවා මොකද මේ තේරවාදී වැඩ පිළිවෙල කරන තැන්වල මේ භාවනා මධ්‍යස්ථානවල ජනප්‍රිය භාවය අඩු වෙලා තියෙනවා. බොහොම සුළු පිටසයි එන්නේ. හේතුව මොකද? මුලට එනකොටම පේන්න තියෙන්නේ මේ දුක්ඛ සත්‍යතාව. ඒ නිසා සෑහෙන හැඟීමක් ඇති. දුක පිළිබඳව දැනටමත් යම් භුක්තියක් ඇති. එහෙම නැත්නම් යථාර්ථ වශයෙන් මේ ලෝකය කියන්නේ දුකයි කියන ගැඹුරක් ඇති කෙනෙක් තමයි මේකට කිට්ටු කරන්නේ. ඒ නිසා මේ විරාගානුපස්සනාව තුළින් හෝ මේ දුක්ඛානුපස්සනාව මතු කර ගැනීම යෝගාවචරය දැනගන්න ඕනේ. අපි මෙතෙන් මේ ඇවිල්ලා තියෙන්නේ කවුරුවක් කියපු නිසාවක්. එහෙම නැත්නම් මෙතනින් අපිට වෙන කීර්ති නාමයක් ලැබෙයි කියලාවත්. එහෙම නැත්නම් අපිට නිකන් ඉන්න වෙලාව ගත කර ගන්න තැනක් නැතුව විවාහ නිකේතනයක් හොයාගන්නවත් නෙවෙයි. මෙතන ඉන්නවා කියන එකත් හරි වෙහෙසයි. මොකද හැම වෙලාවෙම දුකම තමයි පෙන්නන්නේ. ඒ නිසා මම දන්නවා හොඳටම මේ බණ ඉවර වෙනකොට එපා. මොකද මතුකොල්ල දෙන්නම හදන්නේ දුකම. වෙන කරන්න දෙයක් නැහැ. ඔච්චර තමයි අපිට තියෙන ප්‍රධාන සත්‍යප්‍රාණ සත්‍ය ඉස්සරහම තියෙන්නේ. ඉතින් සරුවචනහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කරනකොට මේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියලා අහලා උන්වහන්සේ කාටත් වැටහෙන විදිහට මේ දුක්ඛ සත්‍ය විස්තර කරේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡක් යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානක් දානක්ඛන්දා දුක්ඛ සංසාර රෝග හතරක් කියනවා ජාතිය සංසාර රෝගයක් කවදාකවත් ඒකට වෛද්‍යවරයෙක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ බෙහෙතක් යෝජනා කරන්නෙත් නැහැ ඒ වගේම ව්‍යාධිය ජරාව ජරාව ඉන්දෙන් දෙන් දෙන් දිරාපත් වෙන ගතිය සංසාර රෝගයක් සියලු සත්‍යයන්ට පේන නොපෙනෙන දෙවියන්ට ප්‍රඥාන්ට පවා ආවේනික රෝගයක්. ඊගාවට ව්‍යාධිය ලෙඩ වෙනවයි කියන එක අර බුරුම කියනක් තියෙනවා මේ නොමැරෙන කිසිම වෙදෙක් ලෝකේ නැහැ කිය. කොච්චර විශේෂත්ව වෛද්‍යවරයෙක් වුණා රාජ්‍ය වෛද්‍යවරයෙක් වුණා උන්දත් ලෙඩ වෙනවා මැරලා යනවා. අවසාන මරණය අනිවාර්යයි. ඒ නිසා භවය ලබනවයි කියලා කියන්නේ ඔය හතර අනිවාර්යයෙන්ම ලබනවා. ඒ නිසා යම් තැනක උප්පත්තියක් ලැබුවයි කියලා කියන්නේ මරණ සාහිත්‍යයක් අතට හම් වෙනවා. මරණම. ඉතින් දරුවචනන්ද මේක ජුමිස්ත්‍රිස කරා ඉදිරිපත් කළා දේශනා කළා මේ දුක්ඛ සත්‍ය කියනට ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ හතර අනිවාර්යම දුක්ඛ සත්‍ය ලක්ෂණ. ඒ වගේම අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රිය සම්පයෝගෝ. තමන් ප්‍රියමනාප නැති අත්ොත් එක්ක වැඩ කරන්න වෙනවා. අපි දවල් කතා කරා වගේ අපිට තියෙන ජීවිකාවෘත්තියක් අවශ්‍ය නිසා එතන ගියාට පස්සේ අපිව තලලා පෙළලා වැඩ ගන්න පිටියක් හම්බ වෙනවා. ඒ ඇත්තොත් ඒ මන අපිට කරනව නෙවෙයි. මේ භවයේ ස්වභාවය ඕක තමයි. මිරිකනවා උක්දඩු මිරිකන්නාසි. එතකොට අප්‍රියත්තන්ගේ කහම් වෙන්නේ නැතුව වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රියාංගේ වෙන් වෙන්න වෙනවා. අපි තාම ආදරෙන් කවුරුවේ නැත්තම් ලබෙන්දියාවෙන් තියාගෙන ඉන්නේ නැත්තො කිං වෙන් වෙන්නේ. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං යමක් අපි කැමැති වෙනවද ඒක නොලැබී යනවා නම් දුකක් අවසානයේ සර්වචනාංශේ කාටත් ටිකක් පිළිගන්න අමාරු නමුත් විවෘත සත්‍යක් දේශනා කරනවා සංචිත්තේන කෙටියෙන් කියනවා නම් මේ උපාදානස්කන්ධ පහම දුකක්. ඒ නිසා මුළු භවයේම දුකක්. නිසා මුළු ලෝකෙම දුකක්. මේන මේ தত্ত্বය මෙහෙම තියෙද්දි ඇයි මේ සියලුම සත්‍යයන් අතර මිනිසයා සුඛය හෙවීමේ ප්‍රධාන ව්‍යාපාරකයේදී සිටින්නේ. ඒත් ඇත්තට මේ සර්වඥාන්සේ කියන දේ ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. නමුත් හිතෙනවා මේ දුක්ඛ තියෙනවා තමයි ඒක ටිකක් తాවකාලික දෙයක් ඒක ආගන්තුක දෙයක්. ඒක නැති කරලා අපිට විලාවක හෝ මේ සුඛය හොයන්න පුළුවන්. එහෙම එහෙම ගියාම දවසක අපිට දුක දුරු කරලා සුඛයෙම ඉන්න පුළුවන් තැනක් හොයන්න පුළුවන් වගේ කියලා පුදුමාකාර සංඥාවක් සුඛ සංඥාවක් මුළු භවයේ පුරාම පිංගිලා තෙමිලා තියෙනවා. ඉතින් මේ දුක්ඛානුපස්සනාව කියලා අපි සරුවච්ච දේශිත සරුවච්චනාන්තේ විසින් සාධුවයි සම්මත කරන ලද මේ දුක්ඛ සංඥාව හිතට වද්දා ගන්න හදන්නේ අන්න අර දෙවේලේ හිත පොඟිලා තියෙ පිංගිලා තියෙන ඒ සුඛ සංඥාවේ තියෙන අපිව මත් කරන ගතිය නැත්නම් අපි මත්තට තැප දෙන්නම් කියලා වර්තමානයේ දුක දෙන මේන මේ ගතිය තේරුම් අරගෙන ජීවිතය පිළිබඳ යථාර්ථ හැඟීමක් ඇති කර ගැනීම සඳහා. ඒක නිසා වරින් වර බණ අහලා වරින් වර මේක කල්පනා කරලා ඕන අපේ ඥාති ව්‍යසනයක් සිද්ධ වෙච්ච වෙලාවක වස්තු ව්‍යසනයක් වෙච්ච වෙලාවක ඉතින් අපිට කල්පනා වෙනවා මේක තමයි කොච්චර අපි ප්‍රතික්ෂේප කරත් අප කරා පැමිණෙන දෙයක්. අන්න ඒ වෙලාවට අර කලින් හිතාගෙන තිබුණු දැන අරගෙන තිබුණු මේ දුක්ඛ සංඥාව පුදුමාකාර ප්‍රතිවිෂක් වාග වෙනවා. නයි විෂක් පොළොන් විෂක් වැඩිච්ච කෙනාට ඒ විෂ හෘදේ වස්තු දක්වාම යන්න ඉස්සලා වහාම ප්‍රතිවිෂක් කියලා ඒ විෂෙන් විෂ කපනවා වාගේ ඒ දුකටපත් වුණාට පස්සේ මේ දුක්ඛ සංඥාව වඩපු කෙනාට ලොකු අස්වැසිලා. ඒ නිසා දුක්ඛ ආවට පස්සේ දුක්ඛ සංඥාව වඩනවයි කියන එක අමාරුයි. උඟ දිනේකට යෙදෙන්නේ නම් එහෙම තමයි. නමුත් ඒක අමාරුයි. ඒ නිසා ඥානවන්තයෝ දුක්ඛ සුඛ දෙකම සමව සමව තියෙන වෙලාවෙදි මේ දුක්ඛ සංඥා දුක්ඛානුපස්සීව ජීවිතය ගත කරන්න උත්සාහ කරනවා. අන්න ඒකට මේ දුක නමුත් ඒක සැපයක් හිතෙන විදිහට බණ කියන්ටයි මතක් කරන්නයි මේ මාතෘකාව ගත්තේ බොහොම දුෂ්කරයි. ඒක අර නිල්ලිගිරියක් හපනකොට මුලදී තියෙන මහ පුදුමාකාර පැංගිරි ගතියක් සහ චිත්ත ගතියක්. මුත්තේ නිල්ලිගිරියම අපාන අපාන දිගට දිගට යනකොට අස්සට යනකොට මා මොකද්ද අමුතු පැණි රහක් එන්න පටන් ගන්නවා. ඒ වගේම ඔය ඉස්සර ඔය අපේ ගෙවල් වල ඉඳද්දී අම්මලා එහෙම කසාය අරිගස්සලා පොවන වෙලාවදී ඉතින් කසාය බීලා ඉවරච්චාම කට පැංගිරි හරි තිත්තා. ඉතින් එතකොට පුවක් කැල්ලක්. අර තිත්තර මේ තිත්ත එකතු වෙච්චාම ටික වෙලාවකින් නිකන් කටකේ සාපාවට පත්ලා යහම මිස ඒ බේත නොබී බෑ. ඒ වගේම මේ දුක්ඛ සංඥාව කියන ඉගෙන ගන්නකොට දුක්ඛානුපස්සනාව වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ හතිකොණ පැතිරිච්ච මේ දුක විවිධ පැති වලින් පෙන්වීම නිසා පුදුමාකාර විචිත්‍රතාවයක් ලෝකයාට එකතු කළා. දුක තුලින්ම සැපයක් ඇති කරගන්න ඉතුරු කළා. මේක පීඩු කරලා උන්වහන්සේ සඳහන් කරනවා ඇත්තටම මහණෙනි දුක නම් දුකක්මයි. ඒක කාටවත් නැහැ කියන්න බෑ. නමුත් දුක දුකක් බව අවබෝධ කිරීම තරම් මිහිරියාවක් මනුස්ස ජීවිතේම නැහැ කිය. තිරිසන් ඇත්තෙම නැහැ. දුක දුකක් බව. නැත්තම් දුක පරම සත්‍යයක් බව. දුක්ඛ ආර්ය සත්‍යයක් බව අවබෝධ කිරීම තරම් මිහිරියාවක් ඒ තරම් සාන්ත වූ ඒ තරම් ප්‍රණීත වූ දෙයක් ඇත්තේ නැහැ. ඉතින් උන්වහන්සේ අර දුකේ සුඛ හොයමින් ඉන්න ඇත්තන්ට වීර්යවන්ත ඉදිරිය බලන ප්‍රගතිශීලී ඇත්තන්ට කියනවා නෑ දුකේ දුකම දැනගෙන දුකට මුහුණ දෙන ශක්තියක් ඇති. එනිසා දුක්ඛ අවබෝධ කිරීමේදී මේ පසු කාලීන ආචාර්ය මතවල පෙන්නනවා දුක තුන් ආකාරයකට දක්වලා දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා. ඒකදී ඔය භාවනා බණ වලට නොයදීච්ච සාමාන්‍ය ආගම ජීවිතයක් නැති අත්තෝ ඔය දුක්ඛ දුක්ඛ කියන එක තමයි දන්නේ දකින්නේ ඒක තමයි පිළියම් හොයන්නේ ඒක හරි අහිංසකයි ඒ මොකද හේතුව ඒක බැලූ බැල්මට පේන්නේ බාහිරින් එන දෙයක් පය පාරේ ඇවිදගෙන යනකොට පය හැප්පිලා ගලක වදිලා ලේ තුවාලන ඉතින් එතකොට ඒකේ ගල පාර තිබුන නිසා මේ දුකක් ආවා කියලා ඉතින් අපිට හේතු කාරණා තියෙනවා ඒ ගලේ දෝෂේ ඊට පස්සේ බෙහෙත් කරලා ඒක සනීප කර ගන්න එහෙම නැත්නම් වෙන සමාජීර්ණයක් ඇවිල්ලා එහෙම නැත්නම් ওই ඥාති විශේෂයක් මොකක් හරි වෙලා ආපුවාම ඉතින් ඒක මේ බාහිර හැම වෙලාවෙම වස්තුවක් සම්බන්ධයි ඉතින් මම මොකද කරන්නේ ඉතින් දුකක් ආවා ඉතින් අපි දුක විඳිනවා කියලා ඒකට කියනවා නියම දුක අච්ඡන්ත දුක දුක්ඛ දුක්ඛ කිය. ඉතින් ඒක ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මේක මකන්න පුළුවන් දෙයක් හරියට සංවිධානය කරලා පාරවල් ලෙවල් කරලා තියෙනවා පය හැප්පෙන්නේ නැති වෙයි. එහෙම නැත්නම් හැම නෑදෑයෙක් හොඳට බේත් පිළා තනිපෙලා ඉන්නවනම් නොමැරෙයි. ආදි වශයෙන් දේවල් පුදුමාකාර දේවල් තියෙනවා. නමුත් ඒ කොච්චර වුණත් ඒ දුක්ඛ දුක්ඛේ පවා තෑයින ප්‍රදේශයක් අපිට හරතර කරනවා, පෙළනවා, තව. ඉතින් මෙහෙම ඉන්න කෙනෙකුට ආගමික නායකයෙකුගේ මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ පෙරපින මොරීම නිසා හෝ අපි තුන් විපස්සනාවට ගියාට පස්සේ මේ දුක සංඛත දුකක් බව අර කියන නියම දුක්ඛ දුක්ඛයට අමතරව සංඛත දුකක් බව තේරෙනකොට ඒ පුද්ගලයාට තේරෙනවා මේ දුක කියලා කියන්නේ ඉල්ලගෙන වළඳන දෙයක් කියලා. ඔය තමයි අමාරුම තැන. අපි මේ දුක අරගෙනයි, ඇදගෙනයි නා බෙදාගෙනයි වළඳන්නේ කියලා සංකතිය කියලා කියන්නේ සකස් කරන ලක්. අපි මේ යමක් යම් කෙනෙක් ලායත් බැඳගෙන දුකසේ ඊටාම දුක ප්‍රකාශ කරනවා නම් ඒ පුද්ගලයා ඒ තරම්ම දුක් නැති කෙනෙක් දකින්නකොට හිතෙනවා අනේ මේ මනසට කිසිම කැක්කමක් නැහැ කිසිම හැඟීමක් නැති නිසා මං වගේ දුක් ගන්නෙත් නැහැ මං වගේ අඬන්නෙත් නැහැ. එතකොට අර ඒ තරම් නොපෙළෙන එක නොපෙළෙන කෙනාට පේනවා අර පුද්ගලයා දැඩිව අල්ලාගත්ත නිසා යා පප්පි අද්දක බැඳගෙන අඬනවා. නමුත් මම දැඩිව අල්ලාගත්තේ නැති නිසා මට එච්චර දුකක් නැහැ සාමාන්‍ය දුකක් තියෙනවා කිය. පැත්තකම ඉන්න කෙනෙකුට ඒ මොනවත් අන්තිමට බලනකොට මේ භාවනා ජීවිතයේදී අර චිත්ත වෙහෙසක් වුණා වගේ වෙන දේ තමයි මේ දුක්ඛ දුක්ඛයට අමතරව සංකත දුක කියලා එකක් තියෙනවා. ඒක හදාගෙන වළඳන බේතක් වගේ. එතන මෝඩකම තියෙනවා. වැඩියෙන් හදාගත්තොත් වැඩියෙන් වළඳලා වැඩියෙන් අඬන. ටිකක් හදාගත්තොත් ටිකක් වළඳලා ටිකක් අඬන. එතකොට තේරෙනවා මේ හදාගැනීම කෙරෙන්නේ තමන්මයි. ඔන්න ඕක තමයි ඊටාම අමාත් වෙන්න තමයි. ඒක භාවනා කරනකොට ඒක සතියට පමණමයි මේක දැක ගන්න පුළුවන් වෙන්නේ. දවස පුරාම අපි මේ කරන සෑම ගනුදෙනුවකම අපි සතියෙන් ඉන්නව නෙවෙයි. මුගක් වෙලාවට අසතියෙන් ඒ රස විඳිමින් ඒ රසකාමීව ඒ ඇලි ගලි වාසය කරනකොට අන්තිමට සෑම රසයක්ම අවසාන වෙන්නේ විශාල දුකකින්. ඉස්සෙල්ල ඉස්සෙල්ලන් හිතනවා ඒක දුක ඉතින් කවුරු හරි කරපු දෙයක්, වෙච්ච දෙයක් කියලා හොඳට භාවනා කරන්න කරන්න කරන්න කරන්න නැත්නම් විපස්සනාවේ සතියත් සමාධියත් නැත්නම් සතිය සම්පජඤ්ඤයත් කියන මේ ධර්ම එන්නේ එන්නේ තේරෙනවා. මේක ඇදගෙන නාන නෑමක් තියෙන්නේ, බෙදාගෙන කන කෑමක් තියෙන්නේ. ඒක නිසා මේ සංකත දුක තමයි ගොඩාක් වෙලාවට අපි වෙලා. අපි ඒක කාගේ හරි ගිනුමකට බැර කරන්න තමයි මේ හේතු තර්ක ඉදිරිපත් කරන්නේ. හේතු තර්ක ටික පැත්තකට දාලා බැලුවොත් ඇත්තටම තමන්ම වගේ කියන්න ඕනේ දුකට. ඒකට තමයි කික්වෙන් යන අපි ඔය ඉස්සරත් මතකයි මම මේ සූත්‍රයක් වශයෙන් සාකච්ඡා කරා. අර මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී වගේ සරුවචනාංශ මේක නිකන් ඇඟට නොදැනෙන්න වගේ මතක් කරලා දෙනවා මාළුක්‍ය පුත්‍රය කියන ඒ පුරුෂයා පැවිදි වෙලා සරුවචනාංශ ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මම පැත්තකට වෙලා විවේකීව භාවනා කරන්න කැමැති. ඒ නිසා මට කරුණා කරලා අධ්‍යාත් මාර්ගය දක්වාම දෙන අමතහනක් දෙන්න. ඉතින් සර්වඥාසි දොස් කියනවා මේ එක එකනා එනවා මේ මයි ළඟට මම කොච්චර දෝ බණ කියලා තියෙනව නේද? තවත් එනවා මේ අහන්නේ කියලා නිකන් ඒක නිකන් අගයක් ආඩම්බරයක් කරලා වගේ මේ මාළුකේ පුත්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක පොඩි සාකච්ඡාවකට පෙළඹෙනවා. ඉතින් දරුවචනාංශ මතක් කරන මාළුකේ පුත්‍ර ඒ ස්වාමීන් වහන්සේට චක්කු විඤ්ඤාය රූපා අදිත්තං අදිත්තකෝපන්න පස්සති නපස්සිස්සන්ති. මලොබ්බත කල්පනා කරන්ට එහෙන් දැකිය යුතු රූප කියලා જાතියක් තියෙනවානේ. ආන්නේම රූපයක් තියෙනවා. ඒක කවදාකවත් දැකලා නැහැ. වෙන දැන් දකිමිනුත් නැහැ. ඒ වගේම දැන් බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැත්නම් අන්න එහෙම රූප පිටිබඳව උඹට ප්‍රේමයක්වත් රාගයක්වත් කැමැත්තක්වත් පහළ වෙනවා. මේ මනෝභාවනීය ප්‍රශ්නයක් ආත්. ඇහිත් බැලිය යුතු රූප කියලා જાතියක් ලෝකේ තියෙනවනේ. ඔව්. අන්නේම රූප જાතියක් තියෙනවා කවදාකවත් දැකලා නැහැ. දැන් බලමිනුත් නැහැ. දැන් පේන්නත් නැහැ. මත්තර පේන්නෙත් නැත්නම් එහෙම දෙයක රාගයක්, ප්‍රේමයක්, ආසාවක් පහළ වෙයි. මේ මාළුක පුතුත්න නැහැ. ඊට අහනවා කනට ඇසීතු ශබ්ද කියලා જાතියක් තියෙනවා කවදාකවත් අහලා නැහැ. දැනට ඇහෙමිනුත් නැහැ. අහන්නෙත් නැහැ. මත්තර අහන්න වෙන්නේ නැත්නම් ඒ වගේ එනවාද ප්‍රේමයක්, ආසාවක්, කැමැත්තක්, මනාපයක් නැහැ. නාසයෙන්, ගදෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් හැම දෙයකම පෙරලා දිර තියෙනවා යම් කිසි ප්‍රේමයක්, මනාපයක්, කැමැත්තක් අපිට පහළ වෙන්නේ මේ දැන් බලමින්, අහමින්, ගඳ බලමින්, රස බලමින්, ස්පර්ශ ලැබමින් දැන් මනස කල්පනා වෙන තිකේ පව. අනික කිසිම තැනකින් ප්‍රේමයක්, ආසාවක්, කැමැත්තක් එන්න බැරි නම් ඒක කවදාකවත් දුකට හේතුවක් වෙන්න බෑ. ඒ නිසා මේ දැන් බලමින්, දැන් අහමින්, දැන් රස බලමින් ඇති ඉන්න දේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්නවා නම් ඒක පිළිබඳ එලෙම්බසිටි සිහියක් තියෙනවා නම් අපිට එන දුක් ප්‍රමාණ කරන්න පුළුවන්. නැත්නම් කනකොට රාත්සල් ගන්න දැනගෙන ගන්න පුළුවන්. ආනිතට අවධානය යොමු කරන සර්වඥයන් සඳහන් කරනවා. ඒ නිසා නොදැක්ක, නොදකින, බලන්නේ නැති, මත්තර බලන්නේ නැති જાති රූප ගැන කලබල වෙන්නත් එපා, කරදර වෙන්නත් එපා. ලෝකයක් තියෙනවා තමයි. ඒ ලෝකේ පිළිච්ච රූප තියෙනවා. නමුත් අපිට කවදාකවත් ඒකෙන් දුකක් එන්නේ නැහැ. දුක පිණිස හිතින්නේ නැහැ. මේ අස්පනා අපිට මේ පේන තියෙන ටිකෙන් තමයි එන තාක් දුක් මේ ඇහෙන ටිකෙන් තමයි මේ දුක් මේ ගඳ බලන ටිකෙන් තමයි දුක් මේ රස බලන ටිකෙන් තමයි දුක් මේ පහස ලබන ටිකෙන් තමයි දුක් මේ හිතන ටිකෙන් තමයි දුක් වෙන්නේ කියලා ඉතාමත්ම ලස්සනට මේක එහා පැත්ත මෙහා පැත්ත වෙන් කළා කොච්චර ටිකද ඇත්තටම ස්වභාවික තියෙන දුක් නමුත් අපි නාහපු නොදැක්ක රස විඳපු නැති සේරම පැටලවග. ඒ සේරගෙම අතපහුවෙච්ච ඔක්කොම අපි වග කියන්න ඕනයි කියලා පුදුමාකාර බරක් අරගෙන ජීවත්. මේක පිළිබඳව අපි අසතියෙන් ඉන්න තාක්කල් මොන්නම තාලකින්වත් කාටවත් කියලා දෙන්න විදියක් හම් වෙන්නේ මේ වර්තමානයේමයි මේ දැන්මයි මේ දුක ඇති වෙන්නේ ඒ දුක බලන්න පුළුවන් දුක්ඛානුපස්සී වෙන්න පුළුවන් ඒ දුක අනුව බලන්න පුළුවන් ඔය කියන විදිහට කවුරුවක්වත් දෙන දෙයක්වත් කොහෙන්වත් දෙන දෙයක්වත් නැහැ ඒ කොයි දෙයක් ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මොහොතේ වර්තමාන මොහොත කෙරෙහි ලැබිච්ච සිහිය තියෙනවනම් ඒ සිහිය ඇති කෙනාට දුක ආවත් කොච්චරම තැවෙන්න දෙයක් නැහැ. ඔහුට හේතු සහිතව දුක පේනවා. ඒ නිසා ආහන දකින ඒ සෑම කරන වෙලාවක සතියෙන් ඉන්න පුළුවන් කියන එක පිළිගත්තා. තාම කරලා නැහැ, තාම උත්සාහ කළා නැති උනත් පිළිගත්තත් අපිට එකක් වෙනවා. අපි මේ හදාගෙන නැත්නම් ඇදගෙන නානක නෑම බෙදාගෙන කන කෑම පිටිබඳව රහත්ල් ගාන දැනගැනීමේ ශක්තියක් මනුස්සයෙක් තියෙනවා. ඒක තමයි මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ මාළුක්‍ය පුත්‍රට බුදුහාමුදුරුවෝ අර ඈත දුර බැහැරකට යන්න ඉස්සලා දෙන උපදේශේ මේක හොඳට හිත දුන්නට පස්සේ ඒ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ නම් ඔබ වහන්සේ කියාපු ටික මට වැටහුණා කියලා හිතෙනවනම් මම මෙන්න මේ විදිහට කියන්න කැමතියි. ඒකට ඔබ වහන්සේ ඉතින් මේ මං අකීර්ති තේරෙනවද නැද්ද කියලා දැනගන්නයි කියලා. උන් එතුමා ඒ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන් ගාතාවක් කියනවා රූපන් දිස්වා සති මුත්තා පිය නිමිත්තක් මනිෂ්කරෝ. ස්වාමීන් වහන්සේ අපි යම් වෙලාවක දැන් මේ රූපයක් දකින්න. අසතිය. රූපං දිස්වා සති මුට්ඨා මුට්ඨා සතිය තියෙන්නේ පිය නිමිත්තක් පනසිකරන පනසිකරණය කරනවා අනේ මගේ ඇස් තිබුණ නිසානම අන්ධයෙකුට මෙහෙම පේන්නේ නැනෝ මේ රූපේ මම පෙර පිනක් කරපු නිසානේ මට පෙනුනේ ඒක නිසා මේ දැකීම ඇති කෙනෙක්නේ මම ආදි වශයෙන් අර රූපය අභිරමණය කරනවා බලන රූපේ නැත් රූපේ නෙවෙයි දැන් එයාකට හිතේ තියෙන මානසිකාරය තමයි ලොකු වෙලා පේන්නේ ඇත්ත රූපේ නැත්තම් පටවියාපෝ තේජෝ වායෝ කියන මේ රූප ධර්මයට වැඩිය ඒක මතුමත්tei ඔය අර හිතා ගන්න විශාල මේ ලන්දක් ඇති වෙනවා මානසිකරණයක් ඇති වෙනවා සාරත් චිත්තෝ වේදේති පංච අජ්ජෝස චිත්තතියේ මිනිහ අය පුද්ගලයා මම දැකීමක් ඇති කෙනෙක් මට විතරයි මේ වෙලාවේ මේ රූපේ දැක ගන්න හම්බුනේ මම කොච්චර වාසනාවන්තයි කියලා ඒ දකින්න චිත්තේ පිළිබඳව රූපයේ පිළිබඳව රක්තියක් ප්‍රත්‍යක් සාරත්‍යක් ඇති කරගන්නවා සාරත්ත චිත්තෝ වේදේති. ඔබ ඊට පස්සේ ඇත්තටම අර රූපේ නෙවෙයි විඳින්නේ. අර මානසික ආරයට ළඟා නගාගත්ත සංඥා ටික තමයි විඳින්නේ. එහෙම විඳිනකොට ඔහුට තංච අජ්ජෝස චිත්තතියට බැස ගැනීමක් සිදු වෙනවා. මම මේක දැක්කේ. හරි වාසනාවක්. මේක ෆොටෝ එකක් කරන් තියාගන්න. මේක ලොකු කරගන්න. මේක පිටියේ කියලා ගහ ගන්න ඕනෑ කියලා අර දකින්න රූපයේ පිළිබඳව සාරත්ත භාවයක් ඇලී බැඳීම් ගතියක් ඇති කරනවා. අජ්ජෝස චිත්තති කියලා කියන්නේ අර රූපේට රිංග ගන්න. ඒක නිසා ඒක පිළිබඳව පුංචි අදහසක් පිණිස ඒ ස්වාමීන් වහන්සේ නමක් කියනවා අපි කැලේ යනකොට මල් ගොඩාක් තියෙන ඉතින් යණ යන එකන මල් දක්නවා. යම් මලක් මම දැක්කනම් අපි ඒක නමක් දානවා මා දුටු මල. කැලේ මල් වලට නන්නේ ඊට පස්සේ ඒකට බැඳීමක් ඇති කරනවා. මේ මල මම දැක්කේ. ඊට පස්සේ පේටන්ටි කෝල් කරනවා මම තමයි මේක ඉස්ලාම දැක්කේ මේක මේ ශාක විද්‍යාත්මක ඉස්ලාම දැකපු වතාවකද ඉතින් ඇමරිකාට ඇප්ලිකේෂන් එකක් දාලා අරනවා මම තමයි මේක දැක්කේ මට දෙන්න පුළුවන් මේකයි අයිතිවාසිකම. මා දුටු මල. ඉතින් ඊට පස්සේ ඉතින් අරක සම්බන්ධ වෙලා එන සේරම කරදර ටික මගේ account එකට තමයි වැටෙන්නේ. මේ වගේ තමයි හැමදාම අපි අලුත් උපන්න දරුවෙක් වගේ දක්ෂින දක්ෂින සෑම දෙයකටම අපි දැක්කා කියන ගඳ ගන්නවා. දැකලා නතර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවනම් රූපන් දිස්වා සත්‍ය මුත්තා පිය නිමිත්තම් මානසිකරෝති. ඒ දක්ෂින දේ පිළිබඳව ප්‍රිය ගහක භාවයක්මයි ඇති වෙන්නේ. ඒකලිවල ඒක මානසිකාරය තමයි ලොකු වෙන්නේ චිත්තේවත් රූපේවත් නෙවෙයි. ඒ නිසා මේ මානසිකාර මවාගත්ත තමන්ම වාගත්ත මේ මානසිකාරය තමයි අපි රිංගගන්නේ. ඒ රිංග ගැනීම නිසා තස්ස වඩති වේදනා අනේකාරූප සම්භව. ඔහු අර ප්‍රකෘති රූපයට වැඩි අර තමන්ම වාගත්ත නැත්නම් මම දැක්කා කියන මේ දෙකේ පිළිබඳව අනේක රූප සම්භව සහිත වූ වේදනා රාශියක් පිටි. අභිචා විහෙසාව චිත්තම සූපහඤ්ඤති. ඒ නිසා ඒකෙන් ගන්න දුක් ප්‍රමාණය නිසාම වූ පුදුමාකාර උපහඤ්ඤණයකට කියලා කියන්නේ ආත්මෙත් ලැබීමකටපත් වෙන්න පටන් ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං ආරාණිබ්බාන සංවුච්චති කියලා. මේ මනුස්සයා මෙන්න මේ විදිහට තමයි මේ දුක වඩන්නේ. මේ මනුස්සයා නිවනින් ඈතයි. එනිසා අපි දැකපු දේ හැම වෙලාවෙදීම මා දුටු දේ වශයෙන් පුතුම ඇලීමක් ඇති කරගන්න. අර දෙකේ තුනේ පන්ති පුංචි පොතක සඳහන් කරලා තියෙනවා යාළුවෝ දෙන්නේ කැලේ යන. කැලේ යනකොට දෙන්න එකට සමාන්තරව කතා කරගෙන යනකොට එක්කෙනෙක් මොකක් හරි හේතුවක් නිසා ඉස්සර වෙලා යනවා. යනකොට පාරේ වැටලා තියෙන පොරොවක් හම්බෙනවා. අර මිනිස්සු නැගිටලා විජහට අර පොරව ගන්නකොට පිටිපස්සේ යාළුවා කියනවා හා හොඳ වෙලාවට පොරවක් හම්බුනේ අපි ඔක විකුණලා අපි දෙන්න මෙහෙම මෙහෙම කරපු ගිහින් පස්සේ කියනවා නෑ නෑ මේක උඹටයි ඉන්නේ මමයි ඉස්සර උනේ මමයි දැක්කේ මේක මගේ පොරව කියලා ඊට පස්සේ දෙන්න තරහයි. තරහ වෙලා අරයා ඉක්මන් කළා. ඊට පස්සේ මිනිස්සේ තානවා හරියට කමක් නෑ කියලා යනකොට මිනිස්සෙක් අර පොරව පොඩකට පාරේ තියලා කැලියට ගිහිල්ලා තියෙනවා මූත්‍රා කරන්න හරි මොකක් හරි එකට ඇවිල්ලා බලනකොට පොළොවරයි. එමන්ස දුවගෙන යනවා පිටිපස්සේ. ඇවිල්ලා අර පස්සේ යන මනුස්සයෙන් අහනවා උඹ පොරවක් ගත්තද කියලා මම කියනවා නෑ. ඊට පස්සේ එල්ලවගෙන කියලා පළවෙනි ඉන්න මනුස්සයා අල්ලගෙන කියනවා උඹ පොරවක් ගත්තද කියනකොට අරගෙන තියෙනවා. ඊට පස්සේ අර දෙන්න කලහ කරගන්න. උඹ වාගේ මනුස්සයෙක් මේ පොඩ්ඩක් කියලා කැලිට කිය වෙලාවට මේක පොරව අරගෙන ගියා. මෙහෙම වැඩ කරන්න පුළුවන්ද? ඒ ගම් නේද මෙව්වා. අර කයි මේක රණ්ඩු කරනට අර මනුස්සයා කියනවා නෑ අපි දෙන්න යනකොට පොරව තිබුණා ගත්තා. ඊට අර මනුස්සයා පිටිපස්සේ කරන මේ අපි දෙන්න කතාවල් දැන් එපා. දැන් ඔයාගේ කිව්වනේ. ඔයා බාර ගන්න. ඉතින් දැක්ක ඉඳ ඉස්සලා දැක්ක නිසා තමයි මේ කරදරේ හම්බුනේ. හැම දෙයකම තියෙන ඕකයි කියලා විපස්සනාවෙන් තේරෙන්න පටන් ගත්ත දවසේ ආනර සංකත දුක්ඛ කියන එක මේ වවාගෙන කන ඇදගෙන නාන බෙදාගෙන කන බව දකින්නකොට විතර මෝඩකමක්. ඒක තේරෙන වෙලාව එනකොට පුදුමාකාර දුක්ඛ දුක්ඛේ අහිංසකමක් තියෙනවා. ඒක එන දේ මොකද කරන්නේ? පැමිණි වෙච්ච දෙයට එන්න සේරතු කියලා දෙමලෙන් කියන. මේක නෑ සංකත දුක තේරුම් ගත්ත තරුකන්ට ගියාට පස්සේ අපි සෑම අපේ අගයක්ම සෑම ආඩම්බරයක්ම සෑම මැනීමක්ම සෑම හැකියාවක්ම අපිට ඊට පස්සේ මේකේ විපස්සනා කරන කට්ටියගෙත් මේ දෝෂය තියෙනවා. අනෙක් කට්ටිය මේක මකාගන්නේ නැවතත් ඒ විදිහටම දකින දකින දේ මගේ කියා ගන්නට යනවා. ගිහිලිවර වෙලා එයා ඒකට හේතු කියන. මේක කෙරුවේ මම මේක නිසානේ මගේ වුණා නෙමෙයි දරුවෝ හින්දා. එහෙම නැත්නම් අපේ ජාතිය වෙනුවෙන් ආදිවාසී අර කියන දෙයට හේතු කියනවා. ඒක අර සිංහල සින්දුවක් කියන ලංකාවේ මේ දවස්වල ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කරුණ කියනෝ නැත්තම් හදලා කිය. ඔබ තමයි පත්‍රවල කියන හරියක් කියන්නේ. ඇත්තටම දැන දැන මේ දේ කරන්නේ පවුපින් නොදැන නෙවෙයි. නමුත් අර එන සාරත්ත හිතට උන්නෝහේ කමක් නැහැ කියලා කරනවා. කරලා ඉවරලා අයිතිකාරයා එනකොට පොලිස් කාර්යයා එනකොට දෙන උත්තර අපබ්‍රන්ත උත්තර දෙන්නේ නිවන් දකපු උත්තර ටික. අර කිතුල් ගහට ගිය මිනිස්සයා දෙන උත්තර ටික තමයි දවසක් ඇතුළත අපි දෙන උත්තර ටික පොඩ්ඩක් කල්පනා කරන්න. අන්න ඔය සංකත දුක මේ දුක්ඛානුපස්සී වෙන්නේ නැතුව මේක ඉගෙන ගන්න අමාරුයි. ඒක දැනගත්තොත් අපි විවිධාකාර හේතු දක්වීම් මාර්ගයෙන් මේ ප්‍රශ්නේ පැටලෙනවා. නමුත් සතිය හොඳටම දන්නවා හෘද සාක්ෂිය හොඳටම දන්නවා. මේ කටයුත්තට තමන් පෙළඹුණේ ජීවිතේ ඉස්සල්ලාම තාවටවත් සංසාරේ ඉස්සල්ලාම තාවටවත්. යම් ප්‍රමාණයකට දන්නවා මේක ඒකාන්තයෙන්ම යම් ප්‍රමාණයක දුක් දෙන දෙයක් බව. උන් මේ කමක් නැහැ කියලා ඔලොමල කමට යනවා. නමුත් සතිය මෙන්න මේ මතකය ගිලී යන්න දෙන්න. පහුවෙන්දත් ඒ කටයුත්තට ලං වෙනකොට මතක් කරලා දෙනවා. ඔබ ඊයේ මේ වැඩේ කරා 130ක් විතර නරක කරගත්තා. ඊට පස්සේ දරාගත්තා. අද දැන් ඉන්නේ 29. කැමැතිද මෙතනින් නතර කරන්න නැත්නම් කියපන්නලා අදත් විඳවනවාද කියලා. අද ඊයට මේ ක්‍රියාවලිය චිත්තක්ෂණයකට කලින් අවදි කරලා දෙන ගතියක් සතියට එනකොට තේරෙන්න පටන් ගන්නවා. අපි ඇත්තටම මේ සම්ප්‍රදායක් වශයෙන් සලකලා හෝ සමාජ මට්ටම සලකලා හෝ අපේ පුරුදුවන් සලකලා හෝ මේ එකම දේ නැවත නැවත කිරීම මාර්ගයෙන් කොච්චරක් දුක් ඇති කර ගන්නවද කියලා බැලුවොත් මේ මනුස්සයා මේ සතිය දිනු වෙලා විපස්සනාව දිනු වෙගෙන යන්න යන්න යන්න යන්න ටිකෙන් ටික නිකන් ණයා හැව හරිනවා වගේ ලුණු ගෙඩියක් තියෙන තියෙනකොට පොතු ගැලවිලා යන්න වගේ පුදුමාකාර විදිහට මේ පුරුද්දට කරන වැඩි හැලෙන්න පටන් ගන්නවා මේක සීලේ එහෙම නෙවෙයි මේ සමාධි භාවනාවක් නැත්නම් සමාධිය හරියනකොට විපස්සනා හෝ සමත සමාධිය හරියනකොට ඉබේම වාගේ මේ අනවශ්‍ය බර අනවශ්‍ය අතිශෝක්තිය අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් මහා බරක් විදිහට තේරෙන පටන් ගන්නවා. ඒකට හේතුව දුක්ඛ දුක්ඛ අවබෝධය නිසා නෙමෙයි අර කියන සංඛත දුක මේ අපිම මවා ගන්න දෙයක් අපිම බවා ගන්න දෙයක් බව තේරෙන්න පටන් එතකොට තමයි අපේ තියෙන මෝඩකම එහෙම නැත්නම් අපි මේ මෙච්චරම දන දන අත්ත්‍ය සිද්ධිය නැත්නම් අපේ ආත්මනුකම්පාව නැතුවද අපි මේ වැඩ කරන්නේ? අත්ත්‍ය කුසලයක් අපිට නැද්ද? අපි ගැන අපි ගැන මෛත්‍රියක් නැත්නම් අපි මේකට හේතු දක්වන මේ දරුවෝ නිසායි මේක කරන්නේ. ජාතිය නිසායි මේක කරන්නේ. නොකර බැරිකම නිසායි මේක කරන්නේ කියලා කිව්වට තමා එතන අනිවාර්යයෙන්ම කරමුලින්ම අහුවේ. මේ සත්‍ය හරියටම අන්නේ කාරණා මත කොල්ල පෙන්නන. ඔය කොයි නිදහසට කර්ම කිව්වත් අන්තිමට මේකට වන්දික වන්ද වෙන්නේ Tamanට. ඒ නිසා මේක දැනගෙන එහෙම නැත්නම් එලිපිට දැක දැක මේ දේ කරනවා නම් අපිට මේ එන්න තියෙන දුක් නැත්නම් අලුතෙන් මවන දුක් පුදුමාකාර රාශියක් නිවනේ මේ පිටම හලා ගන්න පුළුවන් ශක්තියක් අතහැර දාන්න පුළුවන් ශක්තියක් වෙන විදිහකට කියනවා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇති කරන චේතනා ඇති කරන ප්‍රාර්ථනා ඇති කරන අනාගත අභිමතාර්ථ දිහා බලනකොට ඕකෙන් 10%ක්වත් නැතුව මේ වැඩේ කරන්න පුළුවන් මේ සෑම චේතනාවක්ම කොයි ආකාරයෙන් අපි මේ අර්ථකථනය කරත් හේතු දක්වත් මේ සෑම චේතනාවක්ම කර්ම බවටපත් වෙනවා. නිසා චේතනා එකවර නතර කරන්න බෑ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපිට දැනගන්න පුළුවන් මේ චේතනා කියන දේවල් දැන දැන දැක දැක වෙන දේවල් නිසා මේක සත්‍යයට ලක් කරා. එimhe සත්‍යයට ලක් කරාට පස්සේ චේතනා ආවත් වැඩි කෙරුවත් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මත්තේ ඒකාන්තයේ මේ ගැළවීම පිණිස හේතු වෙනවා. මෙන්න මෙතෙන් තමයි යෝගාවචරය ඇත්ත වශයෙන්ම ජීවත් වෙන්නේ නැත්නම් Taman පිළිබඳව ඒ ගිනුම් වාර්තා පෙන්වන්න පුළුවන් තරමටපත් වෙන්නේ. එනිසා මේ විපස්සනා ජීවිතේ පුදුමාකාර රසයක් වෙනවා මේ දුක් කියලා අපි ඉසాత බැඳගෙන ඇඳුවට මේක ඇත්ත වශයෙන්ම දැහැෙන ප්‍රදේශයක් අපි මවාගෙන පවාගෙන ගන්න දෙයක්. මේකට කියනවා සංකත දුක කියලා. මෙන්න මේ සංකත දුක දැක්කට පස්සේ තමයි හිතෙන්නේ මම මට වීරියක් කියලා දෙයක් තියෙනවනම් මට සතියක් සමාධියක් තියෙනවනම් මෙන්න මේ දුක් එnde ඉස්සරලා මේක පිළිබඳව දැනගෙන මේකෙන් ගැලවීමේ ක්‍රමය තමයි මේ ප්‍රතිපදාව කියන්නේ. උනාට පස්සේ ඉසాత බඳගෙන ඇති වැඩක් නෑ, වන්දලා වැඩක් නෑ. මේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි. මේ Tamangeම නොදැනුවත්කම නිසා, මෝහය නිසා, නැත්නම් අදි탁ෂේරු නිසා, වැරදි 탁ෂේරු නිසා වෙන දෙයක් කියලා හොඳට කරන කරන වෙලාවේ ඒක පිළිබඳව එළඹ සිට සියෙන් ගත කරොත් තව ඉස්සරහට තියෙන දුක විපරිණාම දුක් කියලා જાතියක්. දුක්ඛ දුක්ඛ, සංකත දුක්ඛ, විපරිණාම දුක්ඛ කියලා ඒකට යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ සංසාරේ පුරාම ත්‍රිලක්ෂණයේ එක ලකුණක් නැත්නම් ධර්මතාවයක් තමයි මේ දුක. ඕක 100ට 100ක් නැති කළ කවදාකවත් මේ සංසාර ජීවත් වෙන්න බෑ. සංසාරේ ඉන්න තාක් යම් ප්‍රමාණයක ඝර්ෂණයක්, යම් ප්‍රමාණයක ගැටීමක්, යම් ප්‍රමාණයක ගිනි පුපුරු නැගීමක් සිදු වෙනවා. ඒක නැති කරන්න උත්සාහ කරනවා නම් නැත්නම් ඒක 100ට 100ක් නැති කළා සුඛයට යන්න උත්සාහ කරනවා නම් ඒක උම්මත්තකකම්. ඒක කවදාකවත් කරන්න බැරි දෙයක් නෙක් කියලා අර විපරිණාම දුක් වලට යනකොට තේරෙන්න පටන් ගන්නවා මේක ලෝක න්‍යාය ධර්මයක්. ඔබ ඒක නිරීක්ෂණය කරන්න නිරීක්ෂණ මට්ටමේ ඉන්න කෙනෙක් ඒක අනාත්මයි. මේ දුක නැති කරන්න අපි උත්සාහ කරාට මේක නැති කරන්න බෑ. සංසාරේ ඉන්න තාකල් අනිවාර්ය අංගයක් තමයි දුක කියලා. ඒ දුක පිළිබඳව දුක් වෙන්න. ඒ දුක් අපිට දරන්න පුළුවන්. ඒක දරුවයි කියලා අපිට කිසිසේත්ම මොනක් අපාඩුවක් වෙන්නේ නමුත් අර දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ මේ මේ දුක්ඛ දුක්ඛ සංකත දුක්ඛ විපරිණාම දුක්ඛ මේ තුනම આવොත් නම් දරන්න. විශේෂයෙන්ම අර බෙදාගෙන කන ටික, ඇදගෙන නාන ටික දිහා බලනකොට දරන්නත් පුළුවන් නමුත් ඒකේ තියෙන මෝඩකම දැකිනකොට පැංගිරි විශ් වෙන්න පටන්. නමුත් සරුවච්චන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය ගැන දේශනා කරලා උන්වහන්සේ අර ත්‍රිපරිවර්ත දේශනාවේදී ඉදන් දුක්ඛංචි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි විචා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි කියලා උතුමාකාර ප්‍රකාශයක් උන්වහන්සේ කරනවා මෙතෙක්කල් සංසාරේ සියලු සත්වයන්ගේ දුක නැති කරන්න මගේ දුක නැති කරන්න තමයි මම මේ පාරමිතා පුරාණ ආවේ. නමුත් එදා බෝධිමූලයේදී මම පුබ්බේ අනනුසුතේසු පෙර නොඇසු නොවිරු විදිහට මෙන්න මේ දුක්ඛ සත්‍ය දැක්කා. කොහොමද දැක්කේ? මේ දුක පරම සත්‍යක් බව දැක්කට පස්සේ දුකේ තියෙන අර දුක්ඛිත භාවය නැහැ. ඒක දුක්ඛ ආර්ය සත්‍යක් බවට පත් වුණා. මොකද ඒක පිළලා යවන්න කල්පනා කරන්නේ නැහැ ඊට පස්සේ. ඒක සාධරව වාර කන්න එක විතරයි කරන්නේ. ඉදන් දුක්ඛන්ති බුබ්බේ අනනුසුතේසු ධම්මේසු මට පෙර නොඇසූ නොඇරූ විරු නොවිරු විදිහේ ඥානයක් පහළ වුණා ඇසක් පහළ වුණා ආලෝකයක් පහළ වුණා විද්‍යාවක් පහළ වුණායි කියලා උනාචි මතක් කරනවා මේ දුක කවදාකවත් මකන්න බෑ නමුත් මේකට මූණ දෙන්න පුළුවන් ඒ නිසා දුකට මූණ දීම තුලින් අපිට අර සංකත දුක්ඛ කියන වවාගෙන කරන ටික 100%ක්ම වගේ කපහරි. එතකොට අපිට යැපෙන්න පුළුවන් තත්ත්වයක් එන්නේ. නැත්නම් සුඛ උපභෝගී දුක් නැති තත්ත්වයක් එන්නේ. යැපෙන්න පුළුවන් තත්ත්වයක්. නමුත් උන්වහන්සේ ඊගාවට ඒ සත්‍ය ඥානි සත්‍ය ඥානය පිළිබඳ ප්‍රකාශ කරලා ඊගාවට ප්‍රකාශ කරනවා කෘත්‍ය ඥාන. කෘත්‍ය ඥානය මොකක්ද කියලා කියන්නේ? ඒ දුක සබ්බං පරිඤ්ඤයන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු. මේ සියලුම දුක් මම දැකගත යුතුයි කියලා ඥානයක් මට පහළ. ඉස්සර ජීවනයේ අපිට දුක නැති කළ යුතුයි. මැකිය යුතුයි. දුක එන්නේ ඉස්සලා යන්න ඕන. නැත්තම් මං ගියාට පස්සේ ආවට කමක් නැහැ වගේ දේවල් හිතෙන් දැන් බුදුරජාන් වහන්සේ දේවා බෝධි මුලදී අවබෝධ වුණා මේ සියල්ල අයන්නේ සිත අක්යන්න දක්වා සියල්ලම දැකීම. සියල්ලට මුහුණ දිය යුතුයි. සබ්බම් පරිඤ්ඤය ආත්පසීම දක්වා යුතුයි කියලා සියලුම දුක් පිළිබඳව සාතර බවක් ඇති. ඊට පස්සේ උන්වහන්සේ තුන්වෙනි වර්ග කෘත ඥානයේ වශයෙන් කියනවා සියල්ලම මම දැක්කයි. අරිඤ්ඤා තන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු මම මේ සියලුම දුක් දැක්කා කියලා මට පෙර නොඇසු නොවිරු විදියට මට සත්‍ය පහළ වුණා ඇත්ත පහළ වුණා මට දැක ගන්න පුළුවන් වුණා කියනකොට මුළු මනුස්ස ලෝකෙම ඉස්සෙල්ලාම තමයි කෙනෙකුට හිතුනේ මේ දුක තමයි ඇත්තටම මනුස්ස ලෝකේ තියෙන ලොකුම සැප මොකද හේතුව දුක තමයි ශ්‍රද්ධාව ඇති කරන්න මූලික හේතුව දුක නැත්තම් මෙතන ඉන්න එක්කෙනෙක්වත් කවදාවත් මේ කොට නැගිලට කොට වෙයි එනම් මෙලහට අහසෙක් එනම් මෙලාට සැලසුම් හදන්නේ ඊන ලෝකෙක. කොහෙන් හරි තට්ටු වෙච්ච නිසා කොහෙන් හරි වැරදිච්ච නිසා තමයි ඒ දුක නිසාමයි මේ සත්‍තාව උපදිලා. ඒකයි අපි මේ එකතු වෙලා ඒකම ආහාරයක් කරගෙන අපි තේරුම් ගන්න හදනවා මේ දුකේ තියෙනවා සත්‍යයට එළවන ගතියක් ශ්‍රද්ධාව ඇති කරන ගතියක්. එතකොට ඇදෙහි යුතු බුද්ධ ධම්ම සංඝ වගේ කියන දෙයකට ශ්‍රද්ධාව පෙළපුණොත් අර දුක නැති කිරීමේ වැඩ පිළිවෙල දිගින් දිගට දිගින් දිගට කෙරේ. සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාස පෛරුපාසන්තෝ සම්මන් සුනාති සෝතං හෝදාති හෝත සෝතෝ ධම්මං සුනාති ආදි වශයෙන් සද්ධාව ඇති වුණා නම් ඒ මනුස්සයාට ඉන්න බැරුව යනවා ඊට පස්සේ එළවනවා උපසංකමණය කරනවා අතන ගිහිල්ලා බලනවා මෙතන ගිහිල්ලා බලනවා ඒ ඒක සද්ධාවේ ඇති වෙන කිටි කැවිල්ලක් තමයි උපසංකමන්තෝ උපසංකමන්තෝ පෛරුපාසති එතකොට ඒ දුක පැත්තෙන් ඉතින් කවුරු කවුරු හරි හොයලා බලනවා කවුරු කවුරු හරි ආශ්‍රය කරලා බලනවා පෛරුපාසන්තේ සෝතං හෝදාති ඒත් කියන දේවල් මොනවද කියලා අහනවා සෝතං ඕදහන්තු කන අහනකොට ධම්මං සුණාති. ඔන්න ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මූලික ශක්තිය ඇති කරලා දෙන්නේ දුකේ. ඒ නිසා දුක පිළිබඳව අර ඉස්සර තිබුණු අර පැංගිරි වේශි වෙන දුක් නොදකින් කියන ගතිය නෙවෙයි. දුකේ තියෙන මේ ක්‍රියා ශක්තිය. අපි යොමු කරන ගතිය දිහා දැකපු දවසේ තේරෙනවා අපි මෙතෙක් කල මේ දුකට වෛර කරා. වෛර කරන තාක් කල් කවදාකවත් දුකේ යථා ස්වરૂපය දකින්න හම් වෙන්නේ නැහැ. දුක හත්පසින් දැක ගන්න හම් වෙන්නේ නැහැ. ඒ තාක්කත් මේක පිස්සු වෙච්ච බල්ලෙක් වගේ එළවෙල වෙලව කන. යම් දවසක අපි නතර වෙලා හොඳයි මෙතෙක් කලු සංසාරයේ විද දුක් තමයි දැනටත් තියෙන දුකක් තමයි කියලා මේ පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහල වචන වටන වටන වචන තියෙනවා අන්න ඒක දිහා බලන්න පටන් අරගත්ත දවසේ දුක පිටි පිටර අපිට මේ ලෝකය අලුත් කර දක්වන අපේ හැකියාවන් මතු කර දක්වන අපි මිනිස්යෝ තිරිසනුගේ වෙන් වෙන ගති දක්වන තවත් එකම ධර්මයක්වත් නැහැ කියලා දුක හරියට නැවත චක්‍රීකරණය කරලා ගත්තොත් සියලුම සැපේ මූල ප්‍රභවයේ බව තේරුම් ගත්ත දවසේ හිතනවා මට තවත් මේකත් වැඩිය මේ අයිය හතේ තියෙන වෙලාවේ සියලුම දුක් ඇවිල්ලා මට ආත්මසම දක්කන්ට ලැබේවා කිය අමාරු වෙලාවට මතක් කරන්න හිතෙනවා කියන්න වෙනවා මරණ දුකත් හුදුට සීයෙන් පුතියෙන් ඉන්න මේ භාවනා කරන වෙලාවක එනවනම් එන ඊට පස්සේ ආය මාත්‍යකට බය වෙන්න දෙයක් නැහැ අපි ඉස්සල්ලාම දකින්නම් අනේ ගුරුලාවක්වත් දෙන්න එපා මොනම වීණින්වත් මොනවාක්වත් බය වෙන්න එපයි කියලා පුදුමාකාර මේකට මේ පිටර මල්ලක් රකින්න වගේ තමයි කරගෙන කරගෙන යන්නේ ඔය ටිකෙන් ටිකෙන් ටිකෙන් කරගෙන යනකොට අන්තිමේ හිතෙනවා හොඳටම මේකට සාහිතිකේ දෙන්න එන්න තියෙන සෑම දුකකට මේක මුහුණ දුන්නාට පස්සේ මේක වටිනාකම පුදුමාකාර කෙලවරක් කරන්න බැරි දෙයක් වගේ. ඒක නිසා මේ දුක්ඛ දුක්ඛ සංඛත දුක්ඛ විපරිණාම දුක්ඛ කියන මේ තුන ඒ ඒ ආකාරයෙන් දැක ගන්න තමයි මේ භාවනා ජීවිතයකට අපි බයි. ඊට පස්සේ තමයි අපිට මේ ශාප ලබා දෙන දුක් නැති කරන්න පෙළඹිලා ඉන්න ඥාතිත්වයෙන් වෙන් වෙන්න වෙනවා. ඒ සඳහාම රැස් කරන ලද වස්තු භෝගෝලින් වෙන් වෙන්න. අප්පං වා මහන්තං වා ඥාති පරිවට්ටම් පහය, අප්පං වා මහන්තං වා භෝග පරිවට්ටම් පහය කියලා කියන්නේ අර දුකට මූල ජීව සඳහා ගන්න ප්‍රයත්නය. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරගෙන යනකොට අන්තිමට ඒක විනෝදාංශයක් වඩටපත් වෙනවා. දැන් අපි ගත්තොත් හමුදාවේ විශේෂ බලකායේ සේවාවේ පුහුණුව සඳහා ගන්න ඇත්තෝ හමුදා සාමාන්‍ය සෙබළුන් අතර දක්ෂයෝ ටිකක් තෝරගන්න. තෝරගෙන ඉවරලා ඒගොල්ලන්ට හතුරුන් ළඟට ගියාම දෙන්න තියෙන වද ටික සේරම කැම්ප් එකේදීම දෙනවා. දීලි වල සමත් වුණාට පස්සේ මේ මනුස්සයා යුද්ධයට දක්ෂයි. එහෙම නැතුව විශේෂ අප පහසුකම් දෙන්නේ නැහැ. ස්පෙෂල් ටාස්ක් ෆෝස් පුණුව කියලා දෙන්නේ හතුරෙක් ළඟට ගියාම හතුරා හතුරෙක් හතුරෙකුට වද දෙන ක්‍රමයක් තියෙනවානේ. අන්න ඒ වගේ ට්‍රේනින් එකක් දෙනවා. ට්‍රේනින් එකක් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? අර මනුස්සයාගේ පඩි වැඩි වෙනවා, රෑන්ක් එක වැඩි වෙනවා, උසස් පුද්ගලෙක් රටට නැතුව බැරි පුද්ගලෙක් වඩපත් වෙනවා. මොකක් නිසාද? දුක්කට අභීතව මුණ දීලා වැඩි දුක්ඛන්දරාවක් දරා ගැනීමේ ශක්තියක් ඇති බවට පත් වෙන නිසා. මේ යෝග ජීවිතේ ඊට වැඩිය හොඳයි කියලා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම ගිහිල්ලා දහහක් මිනිස්සු මරලා ජය ගන්න පුළුවන් යෝධ සෙබලෙකුට වැඩිය තමන්ගේ දුක පැමිණි දුක් දිහා බලන යෝගාවචරය දසගුණයකින් සිය ගුණයකින් වටිනවා. ඒ යෝගාවචරය කියලා කියන්නේ ඒ එන දුක අනුව බලන පුද්ගලයෙක් නිසා දුක්ඛානුපස්සී දුක අනුව බලන පුද්ගලෙක් පාටපත් වෙනවා. නමුත් මුලදී මුලදී බලන්නේ පුංචි පුංචි දුක. කරගෙන කරගෙන යනකොට තමයි බරපතල දුක් වලටපත් වෙලා වැඩි වැඩියෙන් ඒ දුක් මුක්ති විඳපු කෙනාට සමාජයේ ලොකු සැලකිල්ලක්. නිවනදී ඒ අර මට මතකයි මම ඉස්ලාම පිටිටකට වාඩි වුණේ ලේවැල්ලේ කතෝලික පල්ලියක තිබුණ තැන. ඒකට ඇවිල්ලා ඒ මුනිද ජීතුමා එතුමා සඳහන් කරේ ඔබ කවදා හෝ පරියන්කේදී මරණ වේදනාව විඳපු දවසට පහුවෙන්ද තමයි නිවන් දකින්න පුළුවන්. එතකම්ම සුදුසුකම් ලබන්නේ. ඒ කායික වේදනාව වශයෙන්, ඒ වගේම චෛසික වේදනාව වශයෙන් විවිධ පැති වලින් දෙනවා. ඉතින් එnde එnde එnde එnde අපේ දැරීමේ ශක්තිය සහ පන්නරේ වැඩි වෙමින් වැඩි වෙමින් සමහරවිට පිටිපස්සට යනවා. සමහරට බය වෙනවා. නමුත් බය වුණාට අතාරින්න බෑ. මොකද අර සතියේ තියෙන තාක්කල්, සද්ධාව තියෙන තාක්කල් ඉදිරියටම තල්ලු. තල්ලු කරන යන්න යන්න යන්න යන්න වෙන්නේ මේ දුක් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි ආඩිය වෙනවා. පුහුණු වෙනවා. අපි ටිකට ටිකට ශක්ති සම්පන්න වෙනවා. නමුත් මේක හිතන්න නරකයි මේක ඉබේම සිදුවෙන දෙයක් කියලා. එහෙනම් වයසට යනකොට කොහොමයි ඉබේම නිවන් දකින්න එපා. එහෙම එකක් නැහැ. සතියෙන් යුක්තව කරගෙන යන්න ගියාට පස්සේ තමයි සියලු දුක් මම ආත්පසීම දැනගන්න ඕනේ කියන අදහසෙන් තමයි මේ දුක්ඛානුපස්සනා ඥාණයටපත් වෙන්නේ. ඒ දුක්ඛානුපස්සනා ඥාණය දිහා ඥාණය පැත්තෙන් බලනකොට දුක දැනගැනීමේ ලක්ෂණ හතරක් නැත්නම් මේ මේ කියන්නේ කොයි දුක දැකීමෙන්ද මේ නිවනට යොමු වෙන්නේ මොකද්ද භාවනාවේදී අගය කළ යුත්ත මොකද්ද වැරදිලා භාවනාව වැරදීම නිසා වෙන දුක මොකද්ද භාවනාව හරි ගියා වෙන දුක කියලා <coughs> වෙන ගැටි කර වෙන් කර දැක්වීමේ අදහසින් අටිසම්බිදා මාර්ගයේ වාගේ පොත්වල සඳහන් කර තියෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දුක කියලා බුදුහාමුදුරෝ පෙන්වන්නේ පිළිලනට්ටෝ, සන්තාපනට්ටෝ, සංකතට්ටෝ, විපරිණාමට්ටෝ කියලා පද හතරක්. යම් වෙලාවක අපි පෙළෙන ගතිය, කුල්ලක දාලා පොළනවා වාගේ විතරම පෙළෙන ගතියටපත් වුණා නම් අපි දැනගන්න ඕනේ මෙන්න මේක තමයි සර්වඥාන්සේ මේ නිවන් අවබෝධයේ පිට ප්‍රතිපදාව පිණිස දුක කියලා තේරුම් කරලා දෙන්නේ. සංతాපනට්ටු. ඒක නිකන් මේ තවන ගතියක්. හැම වෙලාවෙම සංతాපයක් ඇති. තවන ගතියක්. අන්තිම සංකතයක් සංකත කියලා කියන්නේ අපි ඒ ටික අරගෙන හදාගෙන ගන්න දුකක්ම තමයි මෙතන මේ නිවනට අදාළ. දැන් ලෝකෙ පොත්වල තියෙන ලයිෆ් ස්ටයිල් ගත දුක් නෙවෙයි. තමා විසින් සංකත සංස්කරණය කරන ලද සංකතයක් ඒකත් කවදාකවත් එකම හේතුවක් නිසා එන්නේ නැහැ. සංකතවල ස්වરૂපය තමයි හේතු රාශියක් නිසාමයි එන්නේ. ඒ නිසා අපිට කවදාකවත් මේ දුකේ හේතු හොයන්න ගියාට ඔය ਸਰුවචනාංශයේ දුකේ හේතු වශයෙන් පෙළ තියෙන තෘෂ්ණාව. අපිට පේන්නේ තෘෂ්ණාව. මොකද ඒකේ හේතුවක් නෙවෙයි හේතු රාශියක් තියෙනවා. ඒ වගේම තමයි විපරිණාමයි මේ දුක කියන එක කවදාකවත් එක මූණත දෙසරයක් වේද. ඉතින් හොඳට ඔය ආනාපාන සතිය වගේ තැම්පත් වෙනකොට එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම වගේ භාවනාවක තැම්පත් වෙගෙන එනකොට ඒ තැම්පතුවට නැත්නම් ඒ කියන මේ අරමුණ නැති වුණාට කය තැම්පත්ව එතනින් ගියාම මේ හිත තැම්පත්ව බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයට යනකොට ඒක හොඳටම පේනවා. ඒක දිහා බලාන ඉඳිල්ල පෙලීම. වෙහසක්. මම මොකද දැන් කරන්න ඕනේ කියන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම හිතට එනවා. ඒ මොකද බලන්න කිව්ව අරමුණ පේන්නේ නැහැ. සතිය අඩුපාඩුකුත් නැහැ. කයත් හොඳට තැම්පත් වෙලා තියෙනවා. ඒකේ තියෙන පෙළන ගැටය. ඒ වගේම ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ. කවණ ගතියක් තියෙනවා. ටිකට දවසින් දවස පෙන්ුණාට එකම දේ නැවත නැවත පේන පේන ගතියක් නැහැ. නিত্য වූ අනිත්‍ය භාවයක් ඒකේ තියෙනවා. ඒ නිසා දුක යම් තැනක මතුවෙන්න නම් පොළවෙන් බිම් හතු මතුවෙන්න ආසේ මේ කියන දුක්ඛ සත්‍ය ආර්ය දුක්ඛ සත්‍යයට ලං වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක ඊට ඉස්සර චිත්තක්ෂණය ඇති වෙච්ච අනිත්‍යතාවයේ මතින්මයි මේ කියන නිබ්බාන ගාමිනී දුක මතුවේ. ඒක නිසා රූපම් බික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා කියලා සර්වචනාචෝයේ <clears throat> අනතරක්කන සූත්‍රයේ ඉස්ලාම අහන්නේ මේ රූප. ඇහැ හෝ ඇහැට පෙනෙන රූප, කන හෝ කනට ඇහෙන ශබ්ද නිට්ටයද අනිත්‍යද? අර මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ ඇහුවා වගේ මාළුක පුත්තේ මේ ඇහැට දැකලත් නැති, දකිමිනුත් නැති, බලන්නෙත් නැති, බලන්න වෙන්නෙත් නැති දෙයකින් ඔබට ආසාවක් ප්‍රේමයක් දයාවක් දෙතද නැහැ. ඒ වගේ තමයි පස්වක මහණුන්ගෙන් අහනකොට මහණෙනි මේ රූප නිට්‍යද අනිත්‍යද රූපණ ලක්ෂණය කියලා කියන්නේම රූපයාගේ මූලික ලක්ෂණය ඒ කියන්නේ වෙනස් වෙනසු. ඉතින් ඒ ශාන්චල කියනවා අනිච්ඡම් බන්තේ යම්පන අනිච්ඡම් දුක්ඛං වා සුඛං වා. මහණේ යමක් අනිත්‍ය නම් ඒක සැපද්ද දුකද්ද දුක්ඛම් බන්ත. යම්පන අනිච්චන් දුක්ඛං යමක් අනිත්‍ය නම් දුක නම් ඒකට ආත්මයි කියලා කියන්න වටනක් නෑ බන්තේ. ඒතරේ මුල් පද තුනෙන්ම උනාච මේකන අනිච්චානුපසන දුක්ඛානුපසන අනාත්මානුපසන බොහෝම පැහැදිලිව කෙටිය විස්තර කරනවා. ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට ආනාපානීය ගුරුසු තන ඉඳලා සියුම් භාවයට අනිත්‍යත්වයට විපරිණාමත්වයටපත් වෙනවනම් අපිට සතුටක් ඇති කරගන්න පුළුවන්. දැන් මේකේ වෙනසක් එන්නේ. එකින් එකට එකින් එකට දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති විදියට ක්‍රමයෙන් තුනී වේගන යන ගතියක් පේනවනම් මේ වෙනසමයි ඒ අනිත්‍ය අනිත්‍ය භාවය කියලා කියන්නේ මේ වෙනත නিত্য දෙයක් බව නිතරම වෙනස් වෙමින් පවතින බව නিত্য අනිත්‍ය බව තේරුම් ගත්තට පස්සේ තමයි ඉතින් මේකනම් සංසාරේ කියන්නේ මේකේ එක චිත්තක්ෂණයක්වත් තියනද ඉස්පාසුව එක චිත්තක්ෂණයක්වත් තියනද මේකේ හුස්ම ගන්න දෙන ඉඩක් නැහැ. දිගටම පෙළ. දිගටම තවන. දිගටම මේක සංකතයක්. දිගටම මේක විපරිණාමපත්පත් උනාට පස්සේ තමයි තේරෙන්නේ මේක නේනම් අපි හැම වෙලාවෙම දකින්නේ. තනි වෙනකොට ලෙඩ ඇඳ කුඩු කුරෝ හොවිනකොට පැහැට නිින්ද යන්නේ නැතිකොට මේක මුරගාලා අපට කියනවා මේක නම් වදයක්. මුන් දවල් වරු අපි ඔබ දකින්නකොට මොකද කරන්නේ? තේජු එක දාලා කාගරි කටහඬක් අහන්නේ. නැත්තම් පත්‍රේ දිහා බලන්නේ. එහෙම නැත්නම් කටට වෙන රසයක් දෙනවා. එහෙම නැත්නම් වෙන ඉරියව්වක් දෙමින් මෙන්න මේ මූලික ස්වභාවයෙන් පැනලා යන්න තමයි මේ සේරම ඔය කියන සැප සම්පත් අපි හොයන්නේ. නමුත් මේ සේරම නැති වෙලා කවදා හරි ඔය ලෙඩ ඇඳේ වැටලා ඉන්න තත්වෙට වගේ අපි අර මූල තත්වෙට එනකොට මහා පුදුමාකාර පාළු ගතියක්. පුදුමාකාර අපි රහෙන් කොන් වෙච්ච ගතියක්. අපි අවලංගු කාශයක් බවට පත්වෙච්ච තත්ත්වයකටපත් වෙන භාවනා නොකර. භාවනා කරපු එකනා හොඳ තරුණ යෞවන වයසේදීම අරමුණ ගෙවා දැමීමේදී ආන්නේ පාළු තැනට අන්න අර ඒකාකාර තැනට අන්න අර එපා වෙන තැනට හැමදාම මූණ දෙනකොට සරුවත්යන් සඳහන් කරනවා නෝක ගෙතර බවට පත් කරන නොතන නතර වෙන්න එතන පේන්න පටන් අර ගන්නවා අඩියම මට්ටම මේක තියෙන පෙළම අඩියම මට්ටම මේක තියෙන තවනක ඒක සංකතයක් ඒක නිතරම වෙනස් වෙන සුළු ගතියක් කියලා හොඳ එළඹ සිටි සීයකින් ප්‍රකෘති මනසකින් ඒක පිළිගත් දවසට ඒ පුද්ගලයා ධක්විති රජකම ලැබුවටත් වැඩි ලොකු ලාභයක්. මේකේ පණින්න හදන තාක්කල් මේකට විකල්ප හොයන තාක්කල් ඒක නිකන් කුෂ්ඨ රෝගියා අවු ගින්නෙන් තවලා කුෂ්ඨ සනීප කරන්න හදනවා. නැත්නම් කහලා සනීප කරන්න හදනවා. කහන්න කහන්න ඕකේ ඕජාව කරා. තවන්න තවන්න හැම පුපුරු ගන්න. ඉතින් සරුවචන සඳහන් කරනවා එවැනි පුංචි දුකක් විඳීමේ ශක්තියක් අනිවාර්යයෙන්ම මනසට ඒක විඳීමට යට කරාට පස්සේ ලොකු ජයග්‍රහණයකට හම් වෙනවා. මේ දුකේ තියෙන පෙළන ගතිය, තවන ගතිය, විපරිණාම ගතිය නැත්තම් මේ සංකත ගතිය දැක්කට අපිට කාගෙන බලාගෙන දිගට ඉන්න පුළුවන්. සමහරවිට පැයක් දෙකක් වුණත් ඉන්න පුළුවන් ගතිය එනකොට පේනවා ඊට පස්සේ කවුරු ඇවිල්ලවත් අපි බය කරන්නේ. කවුරක්වත් ඇවිල්ලා අපිව මේ හලහප්පන්න ක්‍රමයක් නැහැ. මොකද මේ හලහප්පන එකේ මුල අඩියටම ගිහිලා තියෙනවා. ඒක දුක්ඛානුපස්සනාව කියලා කියන්නේ අන්නතර විදියේ ස්වභාවික ලක්ෂණ පන්නලා හිත ඒකාකාරීකමකට ආවට පස්සේ ඇති වෙන මේ අනිත්‍යතාවේ සාදරව බලනින්නකොට පේන්න පටන් අර ගන්නවා. ඒකේ තියෙන සංතාපන ගතිය. ඒකේ තියෙන පෙළන ගතිය. ඒකේ තියෙන මේ වෙනස් වෙන සුළු ගතිය මේකම බලාගෙනකොට පේනවා. ඒක කවදාවත් නොදැරිය හැක්කක් නෙමෙයි. හැබැයි ඉතින් අපි හිතන්නේ නෑ මේ තරුණ වයසේ කළ යුතු උත්තරම දේ මෙන්න මේ වගේ දුක දැකීමයි කියලා හිතන්නේ නෑ. හිතනවා ඒ වෙනුවට වෙන වැඩක් කරනවා හොඳයි කියලා. නමුත් අපිට කවදාකවත් මේකෙන් මගහැර යාමක් කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට වෙනවා සිද්ධ වෙනවා. වෙලාවක අපේ ජීවිතේ උත්තරම කාරණාව මේකයි කියලා දුක දුක අනුවම බලා සිටීමෙන් අපිට තේරුම් ගන්න මේක මට අයිති දෙයක් නෙවෙයි ඒක සනාතන ධර්මතාවය. මේ පෙළෙන සුළු ගතිය මම උපදින්න ඉස්සර ඇතිවෙච්ච එකක්. මම මැරිලා ගියත් මේක ඉතුරු වෙනවා. මේ පෙළෙන සුළු ගතියේ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. මේ පෙළෙන සුළු ගතියේ හොඳ නරක කියලා දෙයක් නැහැ. මේ පෙළෙන සුළු ගතියේ වම දකුණ කියලා දෙයක් නැහැ. මේකට ඉර නෑ, හඳ නෑ, පඨවි නෑ, ආපෝ නෑ, තේජෝ නෑ, වායෝ නෑ මොනවත් නැහැ. එක දිගටම පවතින සනාතනික විදුලි ධාරාවක් වගේ දෙයක්. ඒක අවබෝධ කරපු දවසේ තේරෙනවා ලෝකයේ අවබෝධ කිරීමේ මූලිකම පාඩම නැත්තම් මුළු ලෝකෙම අයිති කරගත්තා වාගේ ටික ටික ටික ටික තේරෙන්න පටන් එතකොට තමයි මේ විපස්සනාවේ ඔය සංකත දුක කියන්නේ මෙන්න මේක වහන්න අපි මේ අර කුෂ්ඨ රෝගියෙක් රත්තරන් ඇඳුම් ඇඳලා රත්තරන් ආභරණෙන් සරකලා අර කුෂ්ඨ වහන්න හදනවා වාගේ කොච්චර රත්තරන් ආභරණ දැම්මත් කුෂ්ඨ රෝගියාට කිසි ලස්සනක් නැහැ. ඒ වගේ මේ මූලික කුෂ්ඨ දැක්කට පස්සේ අපි මේක ආයිත්තම් කරන්න යන්නේ. මේකට එන්න අරින එක තමයි හොඳම වැඩේ. බලනකොට අනිත් ඔක්කොමලත් කරන්නේ මේ ආයිත්තම තමයි. මේ ආයිත්තම් කරන්නේ නැතුව මේක ප්‍රකෘතියට ගියා නම් අර මවාගෙන කරන, පවාගෙන කන දුක නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ දුක්ඛ සත්‍ය නැත්නම් මේ දුක්ඛානුපස්සනාව ආනිසංස දැනගෙන කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා කළ යුතුයම කාරණාවක් කරන පුද්ගලෙක් බවට පත් වෙනවා මුළු ලෝකෙම දිනුව කෙනෙක් බවට පත් ඉතින් මේක අනුපස්සනා භාවනාවක් වශයෙන් කෙරෙන්නේ නැත්නම් අගයක් ආඩම්බරයක් නැත්නම් අපි හිතන්නේ මේ පාළු ගතිය, තනි ගතිය, අර ඒකාකාරී ගතිය එනකොට අපිට මේ බැඳිකමට නැතිකමට අපි කොටු වෙලා තියෙන්නේ. ඒ නිසා මම මහා කාල කන්ණියෙක් මට කිසිම දෙයක් නැති කෙනෙක් කියලා අරක සම්පූර්ණ වැරදි සංඥාවකින් සුඛ සංඥාවකින් තමයි බලන්නේ. යම් දවසක දුක දුක්ඛ සංඥාවෙන් බැලුවට පස්සේ අපිට පේනවා වැදුරේ පුදියා ගන්න මනුස්සයාට වැටිලා තුවාල වෙනවා. ඇඳේ පුදියා ගත්තොත් තමයි වැටිලා තුවාල වෙන්නේ. ඒ නිසා භාවනා ජීවිතයේ අඩියටම අඩදාගත්තට පස්සේ ඒ මනස ලෙස්සල වැටලා පස්සු විමැනිලක් වෙන්නේ. ගැනින්නේ වෙන්නේ උඩාතු අල්ලන්න ගියොත් තමයි. ඒ නිසා මූලික දුක අඳුනා ගත්තනම් තරුණ වයසදී හෝවා මදහත් වයසදී හෝවා මුකට වයසට ගිය වෙලාවේදී ඒ මනුස්සයාට ලෝකෙම දැනගත්ත නැත්නම් සරුවත්තරනාංශේ දැකගත්ත තාලෙටම ඒ දුක්ඛ සත්‍ය දැක්කට පස්සේ යාව කුප්පන්ට යාව පිනවන්න යාව නලවන්න බෑ. මාව නලවන්න, තනසන්න, පිනවන්න ගංගාවේ ඇලදොල මගේ රතේ නෑ කියලා ඔය හිතු තියෙන්නේ. ඔය තමයි ඉතින් ගියාට ගියාට පස්සේ ඔය නැලවිත ඉවරයි. ඒකත් එක සැර වෙනව නෙවෙයි. ටිකෙන් ටික තේරෙනවා මේකින් මෙව්ව මේ නැලවිල්ල පිනවිල්ල මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේගේ මේ සාරත් චිත්තේ තමයි මේ සේරම දුක් ඇති කරන්නේ. සර්වඥාන්සේ ඒකයි මතක් කරන්නේ තණ්හාවමයි හේතුව. නමුත් මේක කවදාකවත් අපේ තන්නේ අපේ තණ්හාවයි අපිට දුක් දෙන්නේ. අපි නිතරම අර කැකිල්ල රජුගේ නඩු තීන්දුව වගේ කවුද මේ වැරද්ද ඇති කරපු එකනා කියලා අන්තිමට අර බඩ මහත තම්බි කෙනෙක් මරලා සියල්ල සතුටින් හමාර කරනවා. ඇටාට කකුල්ට අමාරු වෙන අර කෙට්ටු මනුස්සයා මැරුවෝ. ඕක තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. සතියෙන් ඉන්නකොට තේරෙනවා අනේ මෙහෙම අමනකමක්. අනේ මෙහෙම මෝඩකමක් අපි දිගටම කරන්නේ මේකයි නේද කියලා. ඒ වවාගෙන කරන දුක නැති වුණාට පස්සේ ඇත්තටම ඉතුරු වෙන ප්‍රදේශයේ හොඳට කිසි කරදරයක් නැතුව විඳ ගන්න පුළුවන් තත්යකට එනවා. ඒ නිසා සරුවචනන්දේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට දුකේ දුක දක්නා සුළුව ගත කරනවා නම් ඒ මනුෂයා කෙරේ සර්වඥාන්ගේ විශේෂ මෛත්‍රිය යොමු වෙනවා. ඒක මොකද හේතුව ලෝකේ කිසි කෙනෙක් මේ මනුෂයාට මෛත්‍රී කරන්නේ. ලෝකෙට පේන තියෙන මේ මනුෂයා මේ දුක නැති කරන මාර්ගයක නෙවෙයි යන්නේ දුක වඩන මාර්ගයක යන්නේ කියලා බඳින්න පටන්. මොකද බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විශේෂ අනුකම්පාවක් කරනවා ගංගා දිග පල්ලෙහාට ගලාන යන මිනිස්සු අතර එක්කෙනෙක් දෙන්නෙක්වත් ගංගා දිග ඉහළට පීනන්න හදනවා දුකට මූණ දෙනවා දුකට මූණ දෙන්න මිනිහා දුක දැනගත්තාට පස්සේ මුළු ලෝකෙම දැනගත්තා. ආය වෙන කටයුත්තක් නැහැ. ඒ නිසා කළ යුත්තම තමයි. මේ කෘත්‍යයට බැසගත්ත මිනිහෙක් වෙනවා දුක්ඛානුපස්සනාවට යෙදෙනකොට. කරුවචනාතික විශේෂ අනුකම්පාවට ලක් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා වෙන විදිහකට කියනවා නම් ශාසනය රකින්නෙක් බවට පත්. කඳුරට ගහන්නේ හරියටම හාවට ගහන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් මතක තියාගන්න ඒක එච්චරම ලේසි වැඩක් නෙවෙයි. ඊට ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම අනිච්චානුපස්සනාවට අවශ්‍ය කරන්නා වූ කුසලතා, දක්ෂතා ඇති කරගෙන තියෙන කෙනෙකුට විතරයි දුක්ඛානුපස්සනාවට අවස්ථාව සැලසෙන්නේ. ඒ දුක්ඛානුපස්සනාවට හිත ගියා නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයාට මේ දකින දකින දේ විරංජනේ වෙන ගතිය. දකින දකින දේ බලන්නකොට කැටි බිඳී යන ගතිය. කිසිම එකට ඇලවෙන ගතියක් නැහැ. වෙන් වෙවි වෙන් වෙවි පේන්න පටන් ගන්නවා නිකන් ලේස බීම් එකක් වගේ. එහෙම නැත්නම් පාර ජම්බුල කිරනවා වගේ. පාර ජම්බුල කිරන වැදුනොත් ඕනම දෙයක් බංගුර. ලේස බීමක් වැච්චාම සෑම දෙයක්ම බංගුර වෙනවා. අපි මේ සතිය නැති කාලේ අපේ හිත දේවල් అలවන ඇලෙන ගතියක් තියෙනවා. සතිය ආවට පස්සේ වදින වදිනදී මේ සතියෙන් යුක්තව බලන බලනදී කැටි පිටි යන්න පටන් ගන්නවා. එතකොට විරජ්‍යත විරාග හිත පහළ වෙනවා. නිරෝධය නිරුද්ධ වීම පහළ වෙනවා. ආය සමුදය දකින්නේ නැහැ නැති වෙන පැත්ත බලන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම අර අනිච්චානුපස්සනාවෙන් ඇති වෙන ගැම්මක් මිස එතනින් පටන් ගන්න බෑ. මේක හොඳට පැහැදිලිව ප්‍රකට වෙන්නේ අපි යොදන රූප ධර්ම. ඉතින් රූප ධර්ම මෙහෙමනම් ඒකට ඒ රූප ධර්ම නිසා නැත්නම් රූප ධර්ම වලට ඉස්සරහින් පස්සරහින් පස්සෙන් තියෙන නාම ධර්මත් මෙහෙමයි කියලා ඒ රූප ධර්මට සාපේක්ෂව තමයි නාම ධර්ම දක් ගැනීම සිදු වෙන්නේ. ඒ නිසා රූප කර්මස්ථානයෙන් තමයි වැඩි පටන් අරගෙන යන්නේ. ඒකෙත් අර සත්‍ය ශක්තිමත් වෙන්නේ ඉස්සරලා නැත්නම් සත්‍ය මාර්ගයෙන් අර ලේස බීම් එකක් වාගේ නැත්නම් පාර ජම්බුල කිරණ මේ කිරණයක් වාගේ හදාගන්න ඉස්සලා සරුවචනංශ මතක් කරනවා දකින්න දකින්නේ වෙන් කර කර වෙන් කරලා බලන්න පුරුදු කරනවා. කඩාන කඩාන ගිහිල්ලා පුංචි පුංචි පුංචි තාමත් පුංචි අංශුවට යනකන් ශක්ති ප්‍රමාණය පුංචි අංශුවට යන්න යන්න අර ඝණයක තියෙන ස්ථිර භාවයේ පුංචි අංශුවේ නැහැ. ප්‍රියමනාප භාවයක් නැහැ. වහා වෙනස් වෙන සුළු ගතියට ගියාට පස්සේ තමයි ඒක හැමදේම මෙන්න මේ මූල ධර්මයේ තියෙනවා කියලා දැනගත්තට පස්සේ තමයි ඒ බුද්ධලයට සුදුසුකමක්වත් ලැබෙන්නේ. මේ අනිච්චා මේ දුක්ඛානුපස්සන ඥානයක් ඇති කරගන්න. මේ දුක්ඛානුපස්සන ඥානයක් ඇති කරගෙන ධම් වේලාවක මේ දුක හාත්පසින්ම දැනගත්තට පස්සේ ඒ දුක තුලින්ම ඇතිවෙන මේ මිහිරියාව තුලින් තමයි අපිට සරුවචනාංශය දැක ගන්න පුළුවන්. මේක තමයි අපි ධර්මයේ දැක්කයි කියලා කියන්නේ. ඉතින් ඒක මේ අනිච්චානුපස්සනාවත් අනත්තානුපස්සනාවත් අතරමැද තියෙන. ඒ භාවනා ජීවිතයේ ඉතා භාවනාවේ මේ ප්‍රතිපත්තාන භාවනාව නැත්නම් විපස්සනා භාවනාවේ මැද හරියේදී වෙන දෙයක් තමයි මේ දුක පිළිබඳව යථාර්ථයේ තේරුම් ගන්න එක. අවසානයේ තමයි ඒක මේ වැඩ පිළිවෙල මට අයිති දෙයක්වත් ඒකෙන් මට කරන්න දෙයක්වත් මට ඒකට කරන්න දෙයක්වත් ඒක පාලනය කරන්නවත්වත් ඒකේ අයිතිකාරයාවත් විධායකයාවත් වින්දනය කරන්නවත් මට නෑ ඒක අනාත්ම දෙයක් බව තේරෙන්නේ ඔය දුක්ඛ දුකේ දුක්ඛානුපස්සනාව කරලා හොඳට මෝරවුවට පස්සේ. එතකන් අපි හිතන්නේ මේ දුක මගේම වැරද්දක් නිසා නැත්තම් මටම වද දෙන්න ආපු දෙයක් කියලා. අන්තිමට තමයි තේරෙන්නේ නෑ මේකට අපි උත්තර බැඳිය යුතු නෑ. මේක න්‍යාය ධර්මයක් මෙතන තියෙන්නේ. මට ඒක දිහා බලාගෙන අනුන්ගේ දෙයක් විදිහට බලන්න ඉන්න පුළුවන්. මේක ශූන්‍ය දෙයක් විදිහට, මේක රික්තකයක් බව. මේක මේ අනුන්ගේ දෙයක් බව වශයෙන් තේරුම් අරගන්න පුළුවන් වෙනකොට පුදුමාකාර සාන්තියක් එන්න පටන් අර ගන්නවා. මේ දුක්ඛ දුක්ඛ වශයෙන් දැකී. මේ සාමුළු භාවනා ජීවිතේම කෙටි කරලා කියනවනම් කියන්න තියෙන්නේ පැමිණි දුක් පැනිරහයි කියලා එnde ende ende ende තමයි ඊටත් වඩා ලොක ලොකු දුකකට මුහුණ දීමේ ශක්තිය ඇති කරගන්න. ඒ සමහාචාර්ය ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි යම්ම විපස්සනා ඥානයකට පත් වෙලා ඉන්නවනම් ඒ ඉන්න තැන ඉඳලා ඊගාවට බලවත් විපස්සනාවට යන්න මේට වඩා ලොකු දුකක් ඉදිරිපත් වෙනවා. වෙන විදිහකින් කියනවා විපස්සනා කරනකොට ලොකු දුකක් ඉදිරිපත් වුණා නම් බලවත් ඥානයකට හැරෙන බව දන්න නිසා චිති දෙව්දුවකට වැඩියා කියලා හිතාගන්න. මේ නිසා කියනවා විපස්සනා මාර්ගයේ දුක්ඛ ප්‍රතිපදාව. දුකෙන් දුක නැසන ප්‍රතිපදාවක් නිසා එnde එnde Tamanට මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන දුකේ කම්පා නොවෙන ජීවිතයක් ඇති වෙනවා නම් හිතාගන්න තියෙනවා මැරෙන්න ඉස්සලා මේ ජීවිතේ හමාර වෙන්න ඉස්සලා මට දරා ගන්න පුළුවන් උපරිම දුකක් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරේ ශ්‍රද්ධාවෙන් යුක්තව සංසාරේ බය දක්නාසුලුව මට දරා ගන්න ලැබේවා කියනවනම් ඒ පුද්ගලයා ඇත්ත වශයෙන්ම තමන්න තමන් මෛත්‍රී කරගන්න ඕනේ. එහෙම නැතු අම්මලා තාත්තලා එකතු වෙලා හෝ රක්ෂණ සංස්ථාවකින් හෝ ආණ්ඩුවෙන් හරි කියන නෑ නෑ නෑ ඔයාට දුක් දෙන්නේ නෑ. අපි දුක නැතුව හදන්නම් කියලා ඌට කරන්න ඌට වැඩි විනයක් නෑ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි දුකට කවුරුත් තල්ලු කරනවායි කියලා. අපි කියන්නේ පැමිණෙන දුකට මුහුණ දෙන්න හදනවා නම් ඒක තමයි දරුවෝ හදනවායි කියලා කියන්නේ. ඒක තමයි ශිෂ්‍යෝ හදනවායි කියලා කියන්නේ. ඒක තමයි ලෙඩසුව කරනවායි කියලා කියන්නේ. එහෙම නැතු මේ බාම් ගාලා එහෙම නැත්නම් මේ නිතුලින්දන පාවිච්චි කරලා කරනකොට නිකන් උලන් ගහපු රබක් බෝරි පොආගේ જાතියක් හදලා අන්තිමන සුළු සුළු ගක් වෙනකොට නිකම්ම කුකුරලා දෝන් දෝන් ගාලා පැටලෙනවා. කිසිම වැඩකට ගන්න දෙයක් නැහැ. මේවා නිකන් සබම් බෝලවා. ඕකෙන් රටක දියුණුවක්වත් වෙන මොකක්වත් අගේ වෙන්නේ. අගේ වෙන්නේ නම් පැමිණෙන දුකට දරා සිටීමේ ශක්තිය ඇති පිරිසක් නැත්තම් බුදුරජාන් වහන්සේ මේ වගේ ප්‍රතිපදාවක් ඉතුරු කරන්නේ නැහැ. උන්වහන්සේ රජ වෙලා, ශක්විත රජ වෙලා ගොඩාක් වැඩ කරන්න දුන්නා. නමුත් උන්වහන්සේ අඩියටම බහැලා වසල දරුවෙක් වාගේ, අංකඩිච්ච ගොනෙක් වාගේ ආත්‍රයක් කරන හිඟා කාලා උන්වහන්සේට පෙන්නලා මතක් කරලා දුන්නා. මහණෙනි, මේ දරන්න තියෙන ප්‍රමාණය උපරිමයට වැඩිම දුකක් අම්මා දැක දැක නෙවෙයි තාත්තා දැක දැක නෙවෙයි වස්තු දැක දැක නෙවෙයි දුකට වෙන කරන්න දෙයක් නැතුව මුණ දෙන්නා වගේ කෙරුවොත් ශාසනයට අරහත් වහන්සේලා රහතන් වහන්සේලා භෝවේ රහතන් වහන්සේලා කියන්නේ සුදුසු. වැඩ හිතන්නේ පාංශ භාගයේ හැටි නැත්තම් පුර වෙලා පැත්තකට වෙච්ච જાතියක් නෙවෙයි රහත් කියලා කියන්නේ සුදුසු. ඒ සුදුසුකම ඇති වෙන්නම් අභියෝග පරීක්ෂණයෙන් සමර්ථ වෙන්න. සමර්ථ වෙන්නේ නැතුව ඒ නම්බුනාම දීපක් නැහැ. ඉතින් අපිට මේ හම්බෙලා තියෙන මේ පණිවිඩය දිහා අපිට තේරෙන්න ඕනේ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි දැන හොන දැන වෙලා තියෙන්නේ ඇහැ රූපයක් බලනකොටම සත්‍යමත්. සද්දයක් අහනකොටම සතිමත් වෙනවා ආශ්වාසයක් එනකොටම සතිමත් වෙනවා ප්‍රශ්වාසයක් එනකොටම සතිමත් වෙනකොට ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ සතියෙන් එනේන දුක අවබෝධ කර ගන්නවා නම් ඔච්චරම ලොකු දෙයක් නෑ ටික ටික ටික ටික කාගෙන කාගෙන යනකොට පුදුමාකාර ධර්මී ශක්තියක් එනවා ඒක නිසා මේ කොටස් භාවනාවේදී කෙලින්ම තමන්ගේ ජීවිතයට සම්බන්ධ වුණාට යෝගාවචරය තමන්ගේ අගයන් ආඩම්බරයන් සකස් කර ගන්නකොට මේ දැනුම තියාගන්න ඕනේ දුක නම් ඇත්තම දුක තමයි. නමුත් දුක ආර්ය දුක්ඛ සත්‍යයක් බව අවබෝධ කිරීම තරම් මිහිරිය මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වයක් තමයි. ඒ නිසා අපි මැරෙන්නේ ඉස්සෙල්ලා අපිට ආවේනික වූ අපි කරා එන්න තියෙන සියලු දුක් සියල්ලම පැමිණේවා සිහියෙන් බුද්ධිය. ඒවා ගෙවන් කිරීමෙන් සියලු දුක් ගෙවන් කිරීමේ ਸਰවඥාන්සේ විසින් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිසග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ කිපිදිත මේ ශාන්තය, මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිීමේ, සියලු උපදීන්ගේ අතහැර දැමීමේ, විරාගය, නිරෝධය, නිබ්බාණය. ඒක අමතක කරලා අර වගේ මවාපෑමක් කරනවා නම් දිගින් දිගටම දුක වඩනවා. මොකද දුකමයි නිවනට හේතුව. නිසා දුකට ආත්පශිම මුණ දීලා සියලු දුක්ම ගෙවන් කරන්න ඕනෑ කියන හැඟීමක් ගත්තොත් ඒ පුද්ගලයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා බාල වේවා මහලු වේවා පැවිදි වේවා උපවිදි වේවා බුදුරජාණන් වහන්සේගේ විශේෂ අනුකම්පාවට ලක් ඒ නිසා අපි බුද්ධ පුත්‍රයෝ වශයෙන් බුද්ධ දුහිතෘන් වශයෙන් අද මේ විදිහට දුක් කොටත් වඩා දුකක් ආවත් මේ සත්‍තාව කඩාගන්නේ නැහැ. වීර්ය බහතබන්නේ නැහැ. සතිය නැති කරගන්නේ නැහැ. සමාධිය නැති කරගන්නේ නැහැ. ප්‍රඥාව නැති කරගන්නේ නැහැ කිව්වොත් මුළු ජීවිතේ මුළු සංසාරෙම අපිට අභියෝගයක් වටපත්. අපි හැම වෙලාවෙම අවදියෙන් ජීවිතේට මුණ දෙන බේසක් වටපත් වෙනවා. එහෙම කරන කෙනාට අධ්‍යාපනය කියලා කියන්නේ නිකම්ම නිකම් හුදු විනෝදාංශයක් විතරයි. ඕනම ශිල්පයක් ඕනම ශිල්පයක් නිකන් සෙල්ලමක් විතරක් වටපත්. මොකද මේක තමයි ශිල්පේ මේක තමයි කල යුත්තේ ඒ නිසා හැම දෙයක්ම කරන කෙනෙකුට මේක අදාළ සියලු වැඩ බහා තබා මේක කෙරුවත් අදාළ ඒ නිසා සර්වඥාන්සේගේ විශේෂ අනුකම්පාවට ලක් වෙනවා කියලා කියනවා ඒ නිසා නිසා සමහරක් මෙතන ඉන්න ඇත්තට පූර්ණ කාර්යනය කරන ඇත්තොත් ඉන්නවා සමහර වෙකට මාර්ග වාසයෙන් පෙළඹිච්ච ඇත්තොත් ඉන්නවා තව සමහර විශේෂලා මේ වහනක් ඉන්නවා කවුරු කෙරෙත් තමයි මෛත්‍රියෙන් තමයි සර්වඥාන්සේ ධර්මයේ දේශනා කරන්නේ උනාදී දේශනා කරනවා කරණීය මත්ත කුසලේන යන්තං සම්පතං අபிධමේ. තමන්ගේ ආත්මය පිළිබඳව කලයුත්ත දන්න අත්ත කුසලයේ දන්න කෙනා මෙන්න මේ ප්‍රතිපදාවට පෙළඹෙනවා. සර්වඥාන්ස දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ ධර්ම දේශනා කළා. පැමිණි දුක් පැනිරහයි කියාගෙන මේ භාවනා කටයුත්ත සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරන මේ සෑම චිත්තක්ෂණ යෝගාවචර දැනගත්තත් නොදැනගත්තත් ඒ කාන්තිම සාන්තිය පිණිස පිටිනවා ඒ පුද්ගලයාගේ විතරක් නෙවෙයි ලෝක සාන්තියට හේතු වෙනවා නිසා අපි ගත කරන මේ සෑම සතිමත් චිත්තක්ෂණයක් පුරාම බාහිර ශාසනයත් අප අපගේ ශාසනයත් පැකෙත්වා අපිට මේ ඇති ශක්තියට වඩා තව ශක්තිය ඇවිල්ලා අපේ උරහි තවත් පළල් වෙලා. මේට වැඩිය බරදරීමේ ශක්තියක් ඇති කරගෙන මේ ශාසනය තුළම සියලුම මේ සංස්කාර ධර්ම අතහැරලා උපදීන අතහැරලා තවත් විරාග නිරෝධ නිපාණයට සුසෝලා විපාකපත් වෙන්න මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම ඒ දුක්ඛානුපස්සනාව සමුද්ද වේවා කියලා ප්‍රාර්ථනා අදත් වෙනදට වැඩිය වෙලා ගිහිල්ලා තියෙනවා මොකද පටන් ගන්නකොටත් අපි ධර්මාර්ගය පටන් ගත්තේ දැන් නෑ කියලා වෙලා නමුත් මම චාරිත්‍රානුකූලව මතක් කරනවා කාට හරි කීයතු යචීතු මතක් කළ යුතු ප්‍රකාශන ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්න අපි ඒකට සුදු වේලාවක් කරාට පස්සේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කිරීමක් වශයෙන් පේන්න පේන කාටත් වෙන වෙලා ඥාතීන් ශීපත් කරලා අපේ කටයුත්ත સમાપ્ત කරනවා ඊට කලින් කීයුත්තක් තියෙනවනම් ප්‍රශ්න තියෙනවනම් නොගන්නේ කියලා මම කර්මාවෙන් මතක් සම්පූර්ණ අවබෝධයෙන් නම් සර්වඥාන්සේ කියනවා හතක් දැනගන්න ඕනේ දුක්ඛ සත්‍ය දැනගන්න ඕනේ සමුදය සත්‍ය දැනගන්න ඕනේ නිරෝධ සත්‍ය දැනගන්න ඕනේ මාර්ගය දැනගන්න ඕනේ ඊට පස්සේ ආස්වාද ආදීනව නිස්සන්න කියන තුන දැනගන්න. ඒක නිසා අපි මොනම සිද්ධියක් ආවත් ඒ කියන්නේ අපි නරක වැඩක් කරලා ආස්වාදයක් ලබනවා කියලා හිතමු. ඒ ආස්වාදයෙන් හැංගෙන්නත් එපා. ඒක නෑයි කියන්නේ යන්නත් එපා. ඒක ආස්වාදයක් තමයි. ඒක දැනගන්න ඕනේ දැනගත්තේ නැත්නම් ආධිනවේ කවදාකවත් ගලපන්න දෙයක්. නිසා ආස්වාදයේ පිටිමද දැනගැනීමේදී සර්වඥාන්ගේ කාලකාරාම සූත්‍රයේ පැහැදිලි ප්‍රකාශයක් කරනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකේ ඕනම කෙනෙක් යමක් හිතුවා නම් යමක් දැක්කා නම් යමක් ඇහුවා නම් යමක් රස විඳලා තියෙන තේර මම දන්නවා. එකක්වත් නොදැන නෙවෙයි මම මේ විභාගේ පාස් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ කරපු හැම දෙයක්ම මම කරලා තියෙනවා. එකටවත් ලැජ්ජාවක් මට නැහැ. ඒක ප්‍රකාශයක් කරනකොට මහ පොළොවේ හෙල්ලුම් කාලය. පළවෙනි භූමිකාව තමයි උන්වහන්සේ මේ ප්‍රකාශයක් කරුවා උඹලා කියන කරන අහන හිතන සේරම මම දන්නවා. ඒ කියන්නේ ආස්වාද පක්ෂයේ දරුවත්තන්ගේ ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් දැනගන්න මේ එක ජවනිකාවක් විතර මේ ආස්වාද කොට. ඉතින් අපි ඒක මකන්න හැදුවොත් මේක මට චිබැරද්දක් මේක හොඳ නැහැ කියලා කවදාකවත් අපිට ආදීනව බලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආස්වාදයේ පිළිබඳ අපේ සෑහෙන මතක කොටසක් අපි ළඟ තියෙනවා. ඊට පස්සේ ආදීනවත් ආවරපතේ මේ දෙක සංසන්දනය කරලා බැලුවොත් ඇත්තටම ආස්වාදයේ පැත්ත අඩුයි ආදීනව වැඩි. නමුත් ජීවිතේ මුල් කාලේ පේන තියෙන ආස්වාද පක්ෂේ වැඩි ආදීනව අඩුයි. මොකද ඉන්ද්‍රියන් තාම වැඩෙන වයස තියෙන්නේ අධ්‍යාපනයේ වැවෙන වෙලාවදී සියලු දෙනාගම ආදර ගෞරවය තියෙනවා. මැදි වයසට යනකොට ওই දෙක සම්පූර්ණයි. වයසේ අන්තිමට යනකොට ආදීනව පේන්න පටන් අර ගන්නවා. ආස්වාද පක්ෂයක් ඇත්තම නැච්චේ. අනිසෞත්තුයි පංචස්කන්ධ තුක්තිය කියනවා. කුණු පංචස්කන්ධය කියලා තමයි ඒකට කියන්නේ. තරුණ වයසේදී ඒව මොකක්වත් නැහැ. නමුත් එහෙම කියපු බව අමතක කරන්නේ නැත්නම් අපිට හොඳට තේරෙනවා අපි හිතුවේ නැහැ අපිට මෙහෙම වෙයි කියලා. උනාට පස්සේ තමයි ආස්වාද පක්ෂදී මේ හිතෙන්නේ. ඒක මොකද හේතුව ඒ වෙලාව වැඩෙන වෙලාව. නමුත් ආධින වේට එනකොට බන කියන්න ඕනේ නැහැ. ඉතින් කුණු පංචස්කන්ධය තමයි. ඔබ මේ උඟක් හරියට හයිය තියනවා කියලා කියන්නේ මුස්ලිම් මිනිස්සු. මොකද හොඳටම සපමිනකන් ඉන්නේ 70 පෑන්නට පස්සේ ච අතිශයුත්. ඉන්න ආස්වාද වගේම ආධිනවයට සමබර දෙන්න ඕන තැන ඊට පස්සේ තමයි මේ අපිට නිස්සරණයක් පිටිබඳව සර්වඥාන්සේ දීපු ඒ මේ සමීකරණය ක්‍රියාවත් බව තේරෙන්නේ ආස්වාදයට එළවෙන එක ස්වභාවික වෙනවා. නමුත් ආදීනම අපි බොහෝ විට හිතනවා වැරදිලා පෙරදිලා කියනවා ආස්වාදයක් ඉල්ලගෙන කරන දෙයක් ආදීනමයක් ඉල්ලගෙන කරන දෙයක් වෙනකොට තමයි තේරෙන්නේ නිස්සරණයක් මට කරන්නේ. ඒ නිසා හතම අවබෝධ කරනකොට පිරිච්ච ගතියක් එන ජීවිතේ. කවදාකවත් මේ කාටවත් දොස් කියන්නේ නැහැ. මේ මට මේක කෙරුවේ අසවලා කියලා කොහොමඩක්වත් වැඩක් ඒක නිසා කියනවා කවවම්ම කවදාකවත් මේ නාස්තික විවේචනය කරන්න යන්න එපා. එතකොට ඒ දරුවගෙන් ඇති වැඩක් නැහැ. විවේචනය කරන්න ඕන ආර්ථික විවේචනය කරන්න ඕන. ඒක වෙනම දෙයක්. නමුත් මේ මට මේ පැමිණලා තියෙන්නේ කවුරුවක්වත් දීපු දෙයක් නෙවෙයි. අනිත් පැත්තේ මම මම ගත්ත දෙයක්. නයිදන් අත්ත කතම් බීම නයිතම් පරගතම් පරකතම් අගහන් කියලා තියෙනවා. මේක මම කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි. අනුමත කරපු ඕනියමකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුපංගා නිරුද්ධති. අපි කියන මේ හේතු ධර්ම ඵල ධර්ම බල බලා ඉන්න නිපස්සනාවක් විතරයි අපි කරන්නේ. මේක මම කිව්වා කිව්වොත් කවදාකවත් මේ දුක් අපි ඊළඟට ගන්න යන්නේ නැහැ. එහම වෙන කෙනෙක් කිරුවයි කිව්වොත් එහෙනම් අපිට ගෙතු ඒ යාගේ වැඩක් මට වැඩක් නැහැ කියලා අරින්න පුළුවන්. මම කරපු දේකුත් මේ මම කරගත්ත දේකුත් මේ හේතු ධර්ම ඵල ධර්ම කියන්නේ ඉතින් මේක දරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන් මනුස්සයර දරන්න පුළුවන්. මනුස්ස හිත කියන්නේ ඒ තරම් ගෝපඥාන වෙච්ච දෙයක්. තිරිසනෙකුට මේක හිතා ගන්න බෑ, දරා ගන්න බෑ. ඒ නිසා කරුවත්තන් කියනවා කලයුත්ත කරන මිනිහා තමයි මේ දුකට මුහුණ දෙන්නේ මනුස්සයා. දුකට මුහුණ දුන්නා නම් මුළු ලෝකෙටම මුහුණ දුන්නා. දුකෙන් පැනලා යන්න යනකොට මට බල්ලක් අපනකොට එලවනකොට දුවන්න ගත්තොත් එලවලෝක. නතර වුණත් කයි හැබැයි එක සැරේ. ඉවරයි. ඒක තමයි දුකට නතර වුණාට පස්සේ ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නෑ. මුණ දෙන්න පුළුවන්. ඊට පස්සේ එනවා ලොකු මේ දැරීමේ ශක්තියක්, ලොකු ඉවසීමේ ශක්තියක් එනවනේ. ඊට පස්සේ ඒක දුවන්න දෙයක් නෑ. ඊට පස්සේ කියනවා පුළුවන් නම් වරෙන් තව වරෙන් කියලා නෑ ගැම්මක් එනවා. ඊටදී ලේ දැක්කට පස්සේ ඒ සෙබලට බුදුම ගැම්මක් එනවා කියන්නේ. සෙබලෙකුට. එහෙනම් නිකම් බොබ්බඩේකට වෙන්නේ නැහැ. රෝල් ලේ දාගෙනකොට කලන්ත ඇවිල්ලා වැටෙනවා. සෙබලෙකුට නම් ලේ දැක්කට පස්සේ තමයි යුද්ධ පටන් ගන්න. බුදුහාමුදුර යෝධා ජීව කියලා කියන්නේ. ඒ බය මිනිස්සු මේ මේ ආරංචියක් ආපු ගමන් අපේ රට පිටරටක් ඇවිල්ලා යුද ප්‍රකාශ කරුවා කියලා හමුදාවෙන් පැටලෙනවා. එහෙම නැත්නම් යුද හමුදා ඇවිල්ලා පාරවල දුවිනගමින් එහාට මෙහාට දුවනකොට හමුදාවෙන් පැටලෙනවා. එහෙම නැත්නම් දැන් හරි යම් කියනකොට හමුදාවෙන් පැටලෙනවා. ඒක එක්කත් යෝජා ජීව නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ. යෝදා ජීවනය එයා යන්න ඕන යුද්ධෙට කියලා මොන දීලා මේ යුද්ධෙන් මරණ සටන මැරෙන මට හොඳයි කියලා ඉතින් දෙකක් තුනක් වදිනකොට ඒ එනකොට තමයි මේ ඔක්කොම ශක්ති ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් භාවනා කරනකොට එන දුක් සෑහෙන ප්‍රමාණයක් කාකට ඉදිරියට යනකොට මගේ වචනේ කියනවනේ කාන්තාවගේ කාන්තා ගති හැලිගත් පිළිමේ. මහාමතර දෙයක්. ඔයගොල්ලෝ හිතන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා වෙනවා. පුදුම මේ පෞරුෂත්වය කියලා එකක් තියෙනවා. කමිනිට දුකට මූණ අභියෝග දීගෙන මූණ දීගෙන යන්න පුළුවන් ගැතියක්. පුදුම විදියට එන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් තේරුණා දැන් ඉතින් වැඩේ අල්ලලා තියෙන්නේ. පුළුවන් මදයෙන් තොරව ගන්න. මදේ එනවනේ, මත් වීම එනවනේ ඊට පස්සේ ඉතින් ඒ ඒ කියන්නේ ගඟ තීන කැපුවා වගේ තමයි. එමෙ නැතුව මේ ඒ කරන වෙලාවේදී තමයි තේරෙයි තේරුම් බැරිකමනේ ඇත්තටම මේ ප්‍රශ්නේ පැන යාම් පිණිසනේ මත්කුඩු පාවිච්චි කරන්නේ. නමුත් මේ මම දැකලා තියෙනවා කීප දෙනෙක්ම ඉන්නවා. ඒගොල්ලෝ මේ මත්කුඩු ද්‍රව්‍ය පරිේශන වශයෙන් කරලා තියෙන පාවිච්චි පාවිච්චි කරුවට පස්සේ තේරෙනවා මේ රසායනිකය ආවට පස්සේ පුදුමාකාර විදිහේ ඩිස්ටන්ස් එකක් ගන්නවා මේ ඉදිරියදා දුක් වලින් ඈත් වෙන ගතියක් එනවා. ඒක මේ ආශීස් වල එක විදිහකට වෙනවා, ගංජා වල එක විදිහකට වෙනවා, අරක් වල එක එක ක්‍රම තියෙනවා. ඒක පිටවද දැනගත්තොත් ඒ මනුස්සයාට හිතනවා පැහැදිලිව මේ ගන්න රසායන ප්‍රමාණය මතට එයා සමාන මොලේ සෛල ප්‍රමාණයක් මැරෙනවා. හැබැයි ගැඹුරු අත්දැකීමක් අර. එතකොට බුදුහාමුදුරෝ කියනවනේ සල්ලි බෙදන් වෙන්නෙත් නෑ, මොලේ සෛල මරන්නෙත් නෑ, මම දෙන්නම් ක්‍රමයක්. ඌට වැඩි යන්න. ඊමණට පුදුම විදියට මේ බුද්ධ ධර්මයට කැප. මේ ආපු මේ ජර්මන් මහත්තයෙක් මේ විඩියෝල එක දවසක් මයිත් එක්ක කතා කරන ගමන් මේ නිකමට ඇහුවා ස්වාමීන් වහන්සේට මොනවද අවශ්‍ය කරන්නේ. මම බුදු මිදල ආයෙන්දලා ආපු ගමන් නිසා මම පස්සේ පිටකේ පොත් ටිකක් ගෙන තියෙනවා මට ඒක බඳ ගන්න කාඩ්බෝඩ් ටික අදින් මේක නත් දුන්නොත් හොඳයි කියලා. ඊට පස්සේ මිනිසයා කියනවා මට ස්වාමීන් වහන්සේ ඇත්තටම මම ඒක දුන්නේ ඔබ වහන්සේට මොන වගේ ලෝභකමක් තියෙනවද කියලා බලන්න කිව්වා. මේ ඔෆර් එක දුන්නේ. ඔබ වහන්සේ මේ වැඩේ නම් කරන්න කමක් නැහැ මම මේකට මුදල් දෙනවා ඒක කරගන්නයි කියලා කිව්වා. අන්තිම වාරයේ තමයි තියෙන්න ඕනේ කවදාකවත් නොමිලේ මේ කිසිම දෙයක් දෙන්න එපා. සංගමහන්සේ නමක් දුන්නත් වෙනවා හේතු සහිත දීපන් කියලා එයා කියනවා මගේ හොඳ යාළුවෙක් හිටියලු ජර්මනිය අපි දෙන්න එකට සාමාන්‍යයෙන් බොමින් කමින් ජීවත් වුණා. ඊපස්සේ මට මේ ධර්මය හම්බුනාට පස්සේ මම මේ පැත්තට ආවා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා හම්බ වෙනවා. ස්වාමීන් වහන්සේලා නෙමෙයි. භාවනා කරන කට්ටිය හම්බ වෙනවා. භාවනා මධ්‍යස්ථානවල යනවා බණපොත් කියවන අතර අර යාළුවාට මුළුන් තරම් කිව්වලු මයි මායිදෙන එකට කාලා බිලා හිටපු මිනිස්සයා. මට දැන් තියෙනවා හේතුවක්. මම මේක කරන්නේ වරෙන් මේ පැත්තට. කවදාකවත් ඒක උඹේ වැඩි මට වැඩක් නැහැ මම බොනවා. ඒ ටිකටම බොනවා. ඉතින් මෙයාට වරින් වර විහිළුවට වගේ ගිහිලා නැත්නම් ගෙදෙට්ටි අනින ගතිය තිබුණා කියලා. ඒක එයා හතර ඇතපු ලොකු ගයක් තිබුණා. එක දවසක් යනකොට ඒ මැද මිදුලේ විශාල බුදු පිළිමයක් තියාගෙන ඒ මනුස්සයා සම්පූර්ණ අනිත් පැත්තේ. ඒකද කොහොමද මේක උනේ කියලා. ඊට පස්සේ ආ කිව්වලු මම ඇත්තටම මේ මගේ ජීවිතේ පිළිච්ච නැති ආසාවක් නැත්නම් මේ අනවශ්‍ය දුකක් වෙදෙන නිසායි මම මේ බීමෙන් ඒක සම්පූර්ණ කරගෙන හිටියේ. ඒත් උඹ ධර්මයට කියලා උඹ කිව්වට මට ඒක පිරුණේ නැහැ. මම මේ බල බල යනකොට මට ජර්මන් භාෂාව දාපු ධම්මපදපතක් හම්බුණා. ඒක කියවපු ගමන් අර සම්පූර්ණ හිතන පිරුණයි කියලා. ඊට පස්සේ මට ඉතන දැන් ඉතින් ආයෙ බොන්න ඕනේ. ඒකට සල්ලි පීඩම් කරන්න ඕනේ. මේකේ ඩෝප් එක තියෙනවා. ධර්මයේ තියෙනවා. ඊට පස්සේ මෙයා කියනවා මටවත් කරන්න බැරි වෙන විදිහට පූර්ණ කාලියුන් දාලා බලනවා. ඉතින් මේ බොණ්ඩ පෙළඹෙන්නේ මේ මනුස්සයාට මොකද්ද මේකේ අඩුවක් තේරියක් තියෙන. එයාට වෙන උත්තරයක් නැහැ. බුදුහාමුදුරන්ගේ උත්තරයක් නැහැ. ඉතින් මේ මනුස්සයා රසායනිකයෙන් ඒක පිරවන්න හදනවා. ඉතින් අපි ඒක නරකයි, කැතයි, හොඳ නැහැ, අබ්බැහියක් කියලා. මෙතන එක්කෙනෙක් කියන්න බෑ අබ්බැහියක් නැති මිනිහ. අපි සේරමින්නේ රට. අපි සේරමින්නේ අබ්බැහිය. අරව අසම්මත අබ්බැහි. අපි කරන්නේ සම්මත අබ්බැහි. බුදුහාමුදුරුවෝ දැක්කම ඔක්කොටම පිස්සු. ඒ දෙන්නේක ඔය ගොණ මනුස්සයාගේ පිස්සුවයි මේ නොබණ මනුස්සයා පිස්සුව දෙයක් නැහැ. නොබණ මනුස්සයාට පිස්සු දෙකයි මොකද ගොණ මිනිහට බණින එකක් තියෙනවා. අර මනුස්සයා කවදාක කාටවත් බණින්නේ නැහැ. මේ මිනිස්සු එහෙම එකක්. මේ ගැටි අනුගේ බිස්නස් වලට අංගිලි දෙන්න යන්නේ නැහැ. ඔය බීල නිකන්. ඒ වගේ අපිත් අපි දන්නවනම් මෙන්න මේ අත්බැහියයි අපි ළඟ තියෙන්නේ. කියලා අපිට පුළුවන් ඒක ටික ටික ටික ටික නතර කරන්න. ඒ නිසා මේ මනුස්සයාට එන දුක ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් දැක ගන්න බැරි මොකද අර මතය සහ ප්‍රමාදය කියන දෙක ඒකෙන් ඇති කරලා දෙන්නේ. නිසා බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන්ට ප්‍රධානම ධර්ම ධර්මපාල. නිසා සෑහෙන සම්දාන පිටසක් ඉන්නවා. ඒගොල්ලෝ පරීක්ෂා කරලා තියෙනවා. මේ මත්කුඩු ද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ ඒගොල්ලෝ අනුකම්පා කරන බොන මිනිස්සු යම් කිසි ආස්වාදයක් එකේ ලබනවා. එයාට මූලික හේතුකුත් තියෙනවා. දරා ගන්න බැරිද? ඉතින් ඒ රසායනිකයට බැඳිලා යනවා. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා. ධර්මයෙන් දෙන්න නම් කවදාකවත් මේක නොකල යුත්තක් කරන කෙනෙක් විදිහට මේ වසංගත රෝගයක් විදිහට බලන්න. බොණ්ඩ කියනවා නෙවෙයි. ඒත් ඒක අපිට දැනගත යුතු හරපද්ධතියක් කියනවා. ඒ වැඩ පිළිවෙලේ තියෙනවා. මේ වෙස්ට් එකෙත් කියනවා සාමාන්‍යයෙන් ඒ ගොන කට්ටිය පිටුමන්දව අනුකම්පාවෙන් මයිකෙන් බලන කතියක් නමුත් ඒගොල්ලෝ විකල්පයක් දෙන්නේ නැහනේ. මේ ශාසනයේ ඕන තරම් විකල්ප තියෙනවා. ඒ පුද්ගලයේ යම් විදිහකට ඒ වගේ වැරදි අබ්බැහියකින් වෙන් වෙන්න හදනවා නම් ඒ මනුස්සයාට ඒකේ ಗುಣ ප්‍රකාශ කරන ගමන්ම අදුම ගානේ සීලයක්, අදුම ගානේ සමාජයක් වගේ දෙකින් අර අදුව පුරවන්නත් උත්සාහ කරනවා. එතකොට ඒක නැවත ප්‍රශ්නයක් වුණොත් කොහොමද කියන්නේ? මොකද ප්‍රශ්නේ උනේ? ඒ දුකෙන් නිවන ලබන්න පුළුවන් කියලා. මොකද හේතුව ප්‍රමාදයට වැටලා ඉන්න නිසා මදයට මද ප්‍රමාද දෙක තමයි ඉතින් උදාහරණ දෙයක නිසා ඔය මට බණ උගන්වපු ඒ ශ්‍රාවස්ති ධම්මික හාමුදුරුවෝ කියන ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේ ළඟට යනකොට මම ළඟ ශිල්පද තේරම කඩලා තිබුණ එකක්වත් ඉතුරුලා තිබුණා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බොනවනම් මම ළඟට. මොකද දැන දැන ප්‍රමාදයට වැටෙනවා. දන දන මදේට වෙන ඊට පස්සේ කරන්න බැරි අකුසලයක් සතුම් මරන හොරකම් කරන එක උඹට කවදා හරි තේරෙයි ඒක වැඩක් නැහැ. මුන්ගේ ගොන මිනිස්සු මට ඉවසන්න බෑ මට හේතු කරගන්න බෑ. මොකද මේ මිනිස්සු දන දන තමන්ගේ තමන් මදයටපත් වෙනවා ඊට පස්සේ කාටවත් ගොඩ ගන්න. ඒ නිසා මේ සුරාපානය සුරාමේරේ කියන එක පෙන්වන්නේ ඒ අකුසල කර්මය මේ සාමාන්‍ය ජේම්ස් කුන්චෝසල වගේ ප්‍රධාන හොරයින් දෙන්නේ නැතුව වැඩේ ඔපිනියන් දෙලේ එකනක්. බීම පෙන්වන්නේ අන්නේ වගේ හොරකම් කරන කුලියට කර වැඩ කරන කුලිය හේවායව හොරකම් කරන කෙනාවක් නෙමෙයි. එයාට ඔපිනියන් දෙන්නේ නොපෙනී සංගවි සිටින කෙනා. ඒ නිසා සාමාන්‍ය වෙස්ටිගේ ඔය සාමාන්‍ය වීගේ ඉන්න හොරු අහුවා අල්ලගත්තට ඒ කට්ටියගේ ඉන්වෙස්ටිගේෂන් එක ඉවර කරන්න. මොකද මේ මිනිස්සු එදා කුඩියට හම්බෙච්ච මිනිස්සු. ඒවා ලක්ෂ ගාණක් හැදුවට පස්සේ තමයි ඒකට ඔපිනියන් දෙන දෙවෙනි පන්ති කට්ටිය හම්බෙන්නේ. ඒ කට්ටියක් 10ක් පාරක් කළාට පස්සේ තමයි මුල් එකන හම්බ වෙන්නේ. යම් දවසක නඩුව ඇහුවොත් ඉස්සලාම දඬුවම් දෙන්නේ අර අවුච්ච හොරුන්ට නෙමෙයි මුල් ඔපිනියන් දෙන කෙනා. ඒ නිසා මේ මදය ප්‍රමාදය බුදුරජාණන්සේ කියනවා ඒකට ගියේ කෙනා ගොඩ ගන්න අමාරු. බුදුහාමුදුරන්ට තමයි. නමුත් ඒක වෙන්නේ මේ මත්වලින් විතරක් නෙවෙයි අපි තුඟක් වෙලාට මදේ ප්‍රමාදේ තමයි ඉන්නේ. අපි මේ පුරුදු යබ්බැහි නිසා ඒ නිසා අපි මදේ ඉන්න බව දන්නවනම් අපිට හිතන්න පුළුවන් අපි යම් ප්‍රමාණයක් අපි ළඟ දුක් තියෙන අඩුපාඩුකම් තියෙන එක හදන්නත් පුළුවන් මටමයි කියලා මේ ධර්මයේ පිළිබඳ අගයක් එනවා. හොඳ නිදර්ශනයක් තමයි ඔය මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඒක ගැන දුකක් ඕනේ ගෙවල් වලට වෙලා තියෙන දේවල් බලන්න. මේ මිනිස්සු කියන්නේ ගෙදරට වෙලා තියෙන දුමාකාර මේ බෝධ පාඩුවක් සිද්ධ වෙනවා. ಗುಣ ධර්ම වල සහ ආත්ම කවදාවත් එකෙන් නිවන තුත් වෙන්නේ නැහැ.